ඉතින් කාගෙත් දැන ගැනීම සඳහා කියනවා නම් ඒ මූලික තේමාව කරගත්තේ ධර්ම මාතෘකාව කරගත්තේ උද්ෘතය කරගත්තේ කජ්ජනීය සූත්‍රය කියලා එච්චර ප්‍රසිද්ධ නැති පංචස්කන්ධය පිළිබඳව සඳහන් වෙන කන්ද සංයුත්තේ සඳහන් වෙන සංයුතනිකායේ කන්ද සංයුත්තේ සඳහන් වෙන සූත්‍රයක්. ඒ කජ්ජනීය සූත්‍රේ වටිනාකම නිසා ඒ සූත් ඒ වර්ගයට සඳහන් කරලා තියෙන කජ්ජනීය වර්ගය කියලාමයි ඒ සූත්‍ර 10ක් තියෙනවා. ඒකේ සඳහන් වෙන මේ කජ්ජනීය සූත්‍රය කියලා. ඉතින් ඒකෙදී මේ සාමාන්‍යයෙන් අපි හඳුන්වන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව සරුවචන් වහන්සේ මේ වගේ යෙදී භාවනා කරන පිරිසකට ගැඹුරක් අතුලාන්තයක් විනිවිද දැක්වීමක් පෙන්වන්න උත්සාහ කරන ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට මේ පංචස්කන්ධය පිළිබඳ මේ ඇතුළට නැමිලා Taman ළඟ තියෙන ටික බලන්ඩ කරන මේ ආරාධනාව බොහෝ දිනාට එච්චර හුරු නෑ මොකද හේතුව අපි පිට බලලයි පුරුදු වෙලා තියෙන්නේ. අනුන්ගේ දේවල්, අනුන්ගේ එහෙම නැත්නම් බාහිරේ ශබ්ද, වර්ණ, රස, ගන්ධ, පහස්, පහස වගේ දේවල් බලලා බල පුරුදු වෙලා අපේ හිතේ තරම නන්නත්තර වෙලා තියෙන නිසා මේ ਸਰුවචනාංශයේ විසින් පෙන්වන්න බලාපොරොත්තු වෙන මේ ඇතුළත නැම්ම ඇතුළට බලන ගතිය උඟාක් වෙලාවට නూరుණු පුරුද්දයක් පාටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක අන්‍යාගමික ඇත්තම් පිළිබඳව නම් එච්චර බලන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඒකට ගන්න කවදාකවත් අතුලාන්තයක් බැලිලක් නැහැ. බාහිරෙමයි තියෙන්නේ. නමුත් මේ ශාසනයේ ඒ ඇතුළත පිටත දෙක අතර සමබර භාවයක් තියෙන්න ඕනේ මේ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්නද. ඒ නිසා අපි වරින් වර හෝ ධර්ම දේශනාවක් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් මේ ගැන හිත යොදලා කල්පනා කරලා ලබන්නා වූ චින්තාමය ඥානයක් වශයෙන් හෝ එහෙම නැත්නම් උත්ෘෂ්ඨ විදියට කියනනම් භාවනා කරලම හෝ මේ ඇතුළතට හිත නමන ගතිය දියුණු කරන්න ඕන. එහෙම දියුණු කරනකොට කෙනෙකුට මේ ඇතුළත යන්න පාරවල් පහක් තියෙනවා. ඒ පාරවල් පහ තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. ඒ පහදිගියේ තමයි අපි පිටතට යන්නේ නන්නත්තර වෙන්නේ සංසාරේ බැඳෙන්නේ දුක් විඳින්නේ ඒ මාර්ගයෙන්මයි ඇතුළතට යන්නේ මධ්‍යම ප්‍රතිපදා තෝරගන්නේ විමුක්තිය ලබන්නේ ඒක නිසා අපි මේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධය එලිපත් ඉන්න බලලා වගේ වැඩක් ඕනනම් එළියට දුවන්නත් පුළුවන් නැත්නම් ඇතුළට එන්නත් පුළුවන් ඉතින් මේ යෝගාවචරයා කියන මනුස්සයා එලිපත් ඉන්න බලලේ තමයි. හට අවශ්‍ය වෙලාවට අවශ්‍ය නම් රූප දිගේ ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිරේ තියෙන වර්ණ රූප දිගේ යන්නත් පුළුවන්. මේ දෙකේදී ආ දෙක දැනගන්න මේ දැන් මගේ හිත තියෙන්නේ බාහිරේ වර්ණ රූපෙට ගිහලා දැන් තියෙන ඇතුළට ගිහින්. ඒ වගේම වේදනා දිගෙත් එළියට යන්න පුළුවන් ඇතුළට යන්න පුළුවන්. අද අපි මේ දවසේ මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගන්න හදන මේ සංඥා ස්කන්ධය ඒකෙමත් පුළුවන් අපිට පිටතට බාහිරට නන්නත්තර වෙච්ච සංඥාදි කියන්න පුළුවන්. ඇතුළට නැමිච්ච සංඥාදි කියන්න පුළුවන්. ඊට අමතරව තමයි සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ තියෙන්නේ. ඉතින් මේ සංඥා පිළිබඳව නැත්නම් සංඥා ස්කන්ධය කිව්වම ඒක නිකන් තාක්ෂණික වචනයක් පාරිභාෂිත ශබ්ද මාලාවේ තියෙන වචනයක්. ඇහිලා නම් තියෙනවා මොකද අපි බෞද්ධයෝ නිසා. නමුත් ඒ විවහාර භාෂාවේදී සංඥාව කියන වචනේ කොහොමද දිගහැරගන්නේ? විචිතුරු වශයෙන් බලන්න. විස්තර කරගන්නේ කියන ප්‍රශ්නේ සරුවචන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේ මහනවා කිංච බිකේ කිංච බිකේ සංඥාන් වදේති. පදේත මහණෙනි මේ වහඤ්ඤාව කියලා මේ ලෝකයේ හඳුනන්නේ මොකක්ද කියලා සංජානාතිති කෝ තස්මා සංඥාති උච්චති. හඳුනන්නේ නොයි සංජානන කියන පදයෙන් තමයි විස්තර කරන්නේ සංඥා කියන නාම පදය ක්‍රියාපදයකට දැම්මට පස්සේ හඳුනනවා හැඳිනීම කියන එක තමයි මේ සංඥාව කියන නාම පදයෙන් කෙරෙන වැඩි. ඉතින් ඒ හඳුනනවා කිව්වට උනත් ඒක ටිකක් අර බරපතල වැඩි. ඒ නිසා සරුවචනසනවා මොනවද හඳුනන්නේ? කිංච සංජානාත. නීලම්පි සංජානාති පීතම්පි සංජානාති ලෝහිතම්පි සංජානාති ඕදාතං සංජානාති. මේ නිල් පාටයි කියලා හඳුනනවා. මේ කොළ පාටයි කියලා හඳුනනවා. මේ සුදු පාටයි මේ රතු පාටයි කියලා මේ වර්ණ සංඨාන හඳුනා ගැනීම තමයි මේ සංඥාවෙන් කරන වැඩි. ඉතින් ඒක නිසා අපි මේකෙදී දැනගන්න ඕනේ මේ හිතේ එක එක චෛතසික ಜಾති ගොඩක් තියෙනවා. ඒ චෛතසික එක එක දේවල් වලට වෙන් වෙලා තියෙනවා. මේ සංඥාව කියන චෛතසිකය කරන වැඩේ තමයි එක එක දේවල් වෙන් කරලා හඳුනා ගන්න ඒකට ලකුණු තියෙන එක. වඩුවෙක් Taman අර පුටුවක් හදන්න හරි මේෂයක් හදන්න හරි ඕන වෙනකොට ලී අරගෙන ඇඳ ගන්නවා ඒකේ. මෙතනින් මේක කැපෙන්න ඕනේ මෙහෙමයි මේ කියලා. අන්නේ ලකුණු සංඥානුව තමයි යා චිත්‍ර රූපයක් මවා ගන්න මේ හදන රූපේ, හදන මේෂය, හදන දොර, හදන ජනේලෙ, හදන ඇඳ දිහා බලලා ලකුණු ටිකක් අනේ ලකුණු ඒ ඒ ලී ඇඳලා දැන් කාන්තාව පතරොන් ඇඳලා පෙද්දක් කපන්න ගියාම ඉස්ලාම මේක ලකුණු තියා ගන්නවා. ලකුණු තිබ්බට පස්සේ ලකුණු තියාගන්න ඒ රෙද්ද අඳින එකන ළඟට අරගෙන පිරිමින්ගේ ෂර්ට් මහනකොට නම් ඒගොල්ලෝ කොලරේ කොච්චරද කියලා මන ගන්නවා. උරහිස් කොච්චරද කියලා දැන ගන්නවා. ඊට පස්සේ උස කොච්චර ඕනද කියලා දැන ගන්නවා. බඩ මහත කොච්චරද කියලා දැන ගන්නවා. කොච්චරයි ගන්නෙ. ඊට පස්සේ යට යන්නේ කියන්නේ. ඊට පස්සේ අර ලකුණු ටික පොතක ලියාගෙන අර අවශ්‍ය රෙදි කෑල්ලේ ඒ ලකුණු ඇඳගත්තට පස්සේ ආයෙත් චිත්‍ර රූපයක්ම වෙනවා මම අවසාන කරන කමිෂේ හැදී මෙහෙම තමයි කිය. ඉතින් වගේ කාන්තාවොත් කාන්ත ඇඳුම් වලටත් ඒ ලකුණු තබා ගැනීමක් කරනවා. මෙන්න මේ ලකුණු තබා ගැනීම කෘත්‍ය නිසා එකක් මේ කමිෂයක්ද ගවුමක්ද කියලා අඳුනගත හැකි මේ අසවල් මහත්තයාගේද අසවල් නෝනාගේද කියලා දැනගන්න පුළුවන්. දැන් ඒ වගේ තමයි ඉස්සර කාලේ තිබුණා අපි කුංචි කාලේ ඔය මේ ලොන්ඩ්‍රියට රෙදි හොදන්න දාන. දාපුවාම මේගොල්ලෝ බිලක් අපිට දීලා ඒ බිලේ ලකුණක් දාන. ඊට පස්සේ රෙදි අපුල්ලන්ට වෙල්ලාවට දාන්න ඉස්සෙල්ලා ෂර්ට් එකක් නම් කොලර් එකේ ලකුණක් තියෙනවා. අර බිලේ තිබ්බ ලකුණ. හැම ඇඳුමෙම අසවල් තැන මෙහෙම ලකුණක් තියෙනවා. දැන් ඔය භික්ෂුවක් සිවුර අඳිනකොට සරුවචන සඳහන් කරලා තියෙනවා හැම තමන් අඳින සිවුරකම ලකුණු තියන්නේ කියලා. කප්ප බින්දු වර්ණය කියලා එකක් තියෙනවා. කප්ප බින්දුවක් තිබෙන්නේ නැතුව ඇඳොත් ඒක වැරද්දක් වික්ෂෝභේ. තමන් අදිෂ්ඨාන කරපු සිවුරේ කප්ප බින්දු තියනවා. පොදු බෝඩිමක එහෙම ඉන්නවනම් ඒ ඉන්න කට්ටිය ඔක්කොමලාගේ එකම දේවල් නිසා සමහරලාට කොට්ට උරේ යාගේ මුල අකුර කොටනවා. එහෙම නැත්නම් ඒක එම්බ්‍රොයිඩර් කරනවා. ඒ සංඥා තියාගත්තට පස්සේ ඊට පස්සේ අඳුරන්න පුළුවන්. මෙන්න මේ සංඥාකරණය තමයි මේ නැත්නම් මේ මං කිව්වේ ලෝකයේ වෙසිදුවෙන දේ. අන්නේ සංඥාකරණය තමයි මේ සංඥා චෛතසිකයෙන් කරන්නේ. හඳුනා ගැනීම සඳහා සලකුණු තබන එක. ඉතින් මොනවද මේ හඳුනා ගන්න අවශ්‍ය වෙලා තියෙන අපිට නිල් පාටෙන් රතු පාට වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. මේ රතු පාටෙන් කහ පාට වෙන් කරලා හඳුනා ගන්න. ඒ නිසා අපි අර වගේ මේ දෝබි නැත්තම් ලොන්ඩ්‍රි කාර්යය ලකුණු තියෙනා වගේ නෙවෙයි හිතෙන් සංඥා තියාගෙන ඉන්නවා මේක තමයි නිල් කියන්නේ මේක තමයි කහ පාට කියන්නේ මේක තමයි රතු පාට කියන්නේ කියලා. ඉතින් අපි දන්නවා ඔය මේ කහ වුණ හැදුනට පස්සේ මේ මිනිස්සුන්ගේ වර්ණ සංඥා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔක්කොම කහ පාටට පේන්න යනවා. ඒගොල්ලෝ මේ බල්ලන්ගේ දන්නවා බල්ලන්ඩ වර්ණ අඳයි කියලා. බල්ලන කවදාකවත් වර්ණ පේන්නේ නැහැ. ඉතින් <clears throat> ඒව වෙනකොට හරි ඔය සංඥා වැඩවල හරි අවුල් ඇති වෙනවා. ඒ මොකද පොඩි ලකුණක් තියාගන්න ඊට පස්සේ මුළු වැඩේම යන්නේ ඒ ලකුණ මතින් ඒ ලකුණ පටල වුණොත් ඊට පස්සේ මේ සම්පූර්ණ වැඩේ නොමග යනවා. ඉතින් මේ නොමග යෑම නිසා අර ලකුණු තිබ්බ එකන කොච්චර කරුවා කියලා නෑ මම හරියටම කියාගත්ත ලකුණ නම් වැඩේ කරේ මේක හරිමයි කිය. මොකද අවසාන ඵලයක වෙන්නේ. ඉතින් ඒ කටයුත්ත අපි දකින හැම වෙලාවකම ඇහුම් කන් දෙන හැම වෙලාවකම ගඳ බලන හැම වෙලාවකම රස බලන හැම වෙලාවකම කයට පහසක් ලැබෙන හැම වෙලාවකම හිතේ එක්ක පරණ තිබුණු ලකුවා ලකුණු අනුව හඳුනා ගැනීමක් හෝ අලුතෙන් ම දෙයක් આવත ඒක ලකුණක් තැබීමක් හෝ හිත කරනවා කරලා ඒ අනුව තමයි ජීවිතේ ඊට පස්සේ දවස් මේ දැකපු කෙනෙක් මේ අඳුරන කෙනෙක් මේ කාපු රසක් මේ විඳපු ගඳක් කියලා හඳුනගන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කර තුනා මේ ලෝකය ලෝකයේ නමකින් කෙලසිච්ච නැති දෙයක් මොකක්වත් නැහැ කියන්නේ. ලෝකෙ තියෙන හැම දෙයකටම නම්වනම් අපි දාගන්නවා. මොකද අපි තරම මුළු ලෝකෙටම කැමති. ලෝකෙ ඔක්කොම බදාගෙන ඉන්නේ. නමකින් කෙලසිලා තියෙන්නේ. ඒ නමකින් කෙලසීමට නම්කරණය කිරීම, නාමකරණය කිරීම නැත්නම් හඳුනා ගැනීම ලකුණු සබා ගැනීම මේ සංඥා චෛතසිකේ වැඩි. නමුත් මෙයා මේ දක්ෂව මේකට වැඩ කටයුතු කරන්න ගියාට නැවත ගිහිල්ලා ඒ සංඥාම හඳුනාගෙන කටයුතු කරනකොට ගොඩක් පටලැවි සිද්ධ වෙනවා. ගොඩක් අවුල් සිද්ධ වෙනවා. නිකන් ගොරෝසු උපමාවක් අනුවට කියනවනම් ඔය පරණි උළු වහලවල් සිංහල උළු වහලවල් දැන් දැන් කාලේ රට උළු වහලවල් කියමුකෝ ඔය උළු වහලවල් ඇස්සේ කපුටෝ ඇවිල්ලා කෑම හංගනවා. ගොඩක් කෑම හම්බෙච්චලා ඇවිල්ලා උළු වහලට හංගලා යනවා. ඊට පස්සේ ඇවිල්ලා බලනකොට උට මතක නැහැ කොතනද හැංගුවේ කියලා. ඉතින් හැම තැනම බල බල හැංගී බී බී බල බල යනවා. උට සංඥාව පොඩ්ඩක් එහෙම වෙච්චා. ඒ වගේ තමයි අපට දවස පුරාම යතුරු නැති වෙනවා, කණ්ණාඩි කුට්ටම නැති වෙනවා, වස්තව නැති වෙනවා, අරම නැති වෙච්චාම ඉතින් අලි අවුලක් වෙනවා වැඩි. ඒ අවුලදී මේ සංඥා චෛතසිකයෙන් කරන හොල්මනක් බව අපි දන්නේ නැතුව අපි හිතන එක කවුරු හරි මේක හොරකම් කරලා නැත්නම් කවුරු හරි විහිළුවක් කරලා කියලා පටලැවිලි ඇති වෙනවා. නමුත් මේ පුද්ගලයා සංඥාවේ දුර්ලභකම දන්නේ නැති පුද්ගලයා හැම වෙලාවෙම හිතන්නේ කවුරු හරි කරපු දෙයක් අවුලක් කියලා. ඒ නිසා සරුවච්චන් වහන්සේ මතක් කරලා දෙනවා මේ කජ්ජනීය සූත්‍රයේදී සංඥා විසින් ඔබ නිතරම කාදමනොයි. උඹම ඔය තියාගත්ත ලකුණු නිසා බහරි වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා මේ සංඥාව බොක්කා දමනවා. නමුත් අපිට කදාක සංඥාවකින් තොර ජීවත් වෙන්න බෑ. මොකද අපි සමාජයක් වශයෙන් ජීවත් වෙනකොට සංස්කෘතියක් රකින්නකොට හොඳ නරක වගේක් ගන්නකොට ඒ ඔක්කොම සංඥා අනුව තමයි යන්නේ නිසා අපිට මේ මුළු සූත්‍රෙම සරුවචනanse පෙන්නන්නේ මේ සංඥාකරණයේ තියෙන බොල් ගතිය හිස් ගතිය කොම්බේ ඇතුළත හරපද්ධතියක් නැහැ. හුදු දාපු ලකුණු ටිකක් අල්ලගෙන තමයි අපි මේ රණ්ඩු කරන්නේ කියලා මුළුවන්න භවනා කරලා ඒ සංඥා ඇති වෙනවත් එක්කම ඒක දිහා දැකගෙන හෝ නැත්නම් මේ ඇති උනේ බරපතල දෙයක් නෙවෙයි හුදු සංඥාවක් පමණයි කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ওই ඇතුළට බලන ගතිය විපස්සනාවක් යෝනිසුමනස්කාරයක් එහෙම නැත්නම් ඇති හැටිය දැකීමක් කියලා ඒක දක්වනවා. නමුත් ඒක ඉතින් අර පසුගිය දවස් හතරෙමත් අපි මතක් කරගත්ත විදිහට අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් රූපයක් බලලා අවබෝධ කරනවට වැඩිය මේ නාම ධර්ම අවබෝධය බොහෝම සියු. ඒක නිසා සරුවචනසිකේ ධර්මයේ පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා සඳහන් කරන හොඳ ප්‍රඥාවන්ත ඉන්න පමණයි මේ ධර්මයේ වැටහෙන්නේ දුෂ්ප්‍රඥයින්ට ප්‍රඥා මදියට වැටෙනවා අඩුයි. නමුත් ඒක ඒ අඩු අපේ තියෙන ප්‍රඥාවේ අඩුකම බණ අහලා ධර්ම සාකච්ඡා කරලා නැවත නැවත කල්පනා කරලා නෑ මේක මම කොහොම හරි මගේ මැරෙන්න ඉස්සලා මම මේක දැනගන්න ඕනේ මේ ශාසනයේ තියෙන වෙලාවයි මම කරගන්න ඕන කියලා යම් කිසි කෙනෙකුට කුසල ඡන්දයක් පහළ වුණොත් තමයි අපි මේ සංඥාව පිළිබඳ අවබෝධ කිරීමේ කටයුත්තට බහින්නේ. ඉතින් මේ සංඥාව අවබෝධ කිරීමේ කටයුත්තට බහිනකොට ගොඩ ගොඩ ගාලා සංඥාවේ එන්න පටන් අරගත්තොත් අපේ තියෙන නුපුහුණු පුහුදු මනසට අල්ලන්න අමාරු වෙනවා. ඒක නිසා සරුවචනාංශේ මතක් කරලා දෙනවා සංඥාව පිළිබඳව දැකගන්න දැනගන්න කෙනෙකුට අවශ්‍ය නම් හිතට එන අරමුණු ගන්න පුළුවන් තරම් අඩු කරලා එන එන අරමුණේ සංඥා හොඳට තහවුරු කරගන්න. එතකොට ඒ සංඥා වලින් කරන වැඩ පටලැවෙන හැටි, ඒකේ තියෙන කොම්බ ගතිය, ඒකේ තියෙන හිස් ගතිය, ඒකේ තියෙන බොල් ගතිය තේරුම් ගන්න පුළුවන් ආධුනිකයාට. ඉතින් මේ නිසා සත්‍ය කියන චෛතසිකය බොහෝමත්ම වැදගත්. ඒ සතියට නැත්තම් අපි මේ කියන සිහියට සමාරයට අප්‍රමාදයට සමහර ලාට සර්වඥාන්සේ මතක් කරලා දීලා තිනවා ඒක නිකන් හරියට ආයතනයක දොරටුව ඊළඟ ඉන දොරටු පාලය වගේ කියලා. ඒ දොරටු පාලකයා ඇතුළේ යන හැම එකක්ම පිළිබඳව ලකුණු ගන්න. ඊට පස්සේ ඌ පිට වෙනවද එහෙම නැත්නම් හොර බඩු පිට වෙනවද කියලා හොඳට දැනගෙන ඉන්න ඒක නිසා මේ දොරටු පාලකයා ඇතුළේ ඉන්න කාට ලකුණක් දෙනවා පිටට යන කාට ලකුණක් දෙනවා මේ ලකුණු අතර සම්බර භාවයක් තියනවාද බඩු හොරකම් කරනවද ඇතුළට බෝම්බ ගෙනියනවද කියලා බලන ඉන්නේ. අනිත් වගේ තමයි මේ සතිය එන යන අරමුණු පුළුවන් තරම් අඩු කරලා ඒ එනේන එක හොඳට තහවුරු කරගත්තාම සංඥාවෙන් තහවුරු කරගත්තාම ගනුදෙනු පිළිබඳව පොඩි අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මේ සති චෛතසිකේ විස්තර කරනකොට කියනවා සතිය ඇතිවීමට නැති කෙනෙකුට සතිය පිහිටවීමට ආසන්න කාරණා වෙන්නේ ත්‍ිර සංඥා පදට්ඨාන කියලා. ස්ථීර සංඥාවක් ඇති කරගත්තොත් තමයි සතිය ඇති කරගන්න පහසු. ඒ නිසා අපි මේ සංඥාව කියන එක කොටු කරලා අවබෝධ කරගන්න මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ වගේ ශාලාවක් අතුලට ඇවිල්ලා බාහිර සද්ද එන්නේ නැති වෙන්න සද්ද අරමුණු අඩු කරනවා ඇහෙන් රූප පේන්නේ නැති වෙන්නේ ඇස් දෙක වහ ගන්නවා. නාසයට දිවට එන සංඥා අඩු කරලා කයත් එක තැනකම තැම්පත් කරලා ඒ කයේ සිදුවෙන වැඩ තියා හුදුට netතර දීලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඉතින් සමහර ලාවට ඔය හුස්ම වැටෙනවා තේරෙනවා. සමහරට උදරේ පිම්බෙනවා හැකිලෙනවා තේරෙනවා. සමහරවිට ඉඳගෙන ඉන්නවා තේරෙනවා. ඒ ඉඳගෙන ඉන්නක හෝ හුස්ම ඇතුළේම පිටවීම හෝ පිම්බීම හැකිලිම හෝ එන එන අරමුණ මෙනෙහි කරනවායි කියලා කියන්නේ මේ සංඥාව තහවුරු කිරීමේ වැඩපිළිවෙලක්. මෙනෙහි කරනකොට දන්නවා මේ ඇතුළේම මේ පිටවීම කියලා ආස්වාස් ප්‍රස්වාස් මෙනෙහි කරනවා. පිම්බීම හැකිලිම මේ පිම්බෙනවා මේ හැකිලිනවා කියලා මේ දෙකම එක්කෙනෙක් කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. Taman තෝරාගත්ත අරමුණේ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට Taman තේරෙන පටන් අර ගන්නවා. දැන් වෙන ගනුදෙනු ඔක්කොම නිකන් අපි කියන්නේ පොත් ලැබීම් කරනවා කියලා බුක් කීපින් වලට වැටෙනවා. මෙච්චරක් හුස්ම ඇතුල් වෙනවා කොච්චරක් පිට වෙනවා කියලා. මේ ඇතුල් වෙන හුස්ම දිගයි පිට වෙන හුස්ම කොටයි ඇතුල් වෙන හුස්ම කොටයි පිට වෙන හුස්ම දිගයි ඇතුල් වෙන හුස්ම සීතලයි පිට වෙන හුස්මයි කියලා එක එක එක එක ක්‍රමවලට මේකේ තියෙන මේ ලකුණු උකහා ගන්නවා එකින් එක වෙන් කරලා හඳුනා ගන්න. මේ විදිහට තිර සංඥාවක් ඇති කරගන්න ගන්න උත්සාහයේ සාර්ථකත්වය අරමුණු අඩු කරලා එනේන අරමුණ සතියට ලක් කිරීමයි කියන කාරණාවයි පේනවා. මේක කියන උදාහරණයක් විදිහට අපි කෑම කනකොට ඒව හොඳට හපන්නේ නැතුව කටට එනේව ඔක්කොම කුඩු කුඩු කුඩු ගාලා ගිලගෙන ගිලගෙන ගියොත් හපන්නේ නැත්නම් කෙල මිශ්‍ර උනේ නැත්නම් ඒක බඩට බරක් වෙලා දිරවීම අපහසු වෙනවා හුඟක් වෙලාට දීවැඩිය රෝගෙට හේතු වෙනවා. නිසා ගන්න ආහාර හොඳට හප්පලා රස බලලා කෙල මිශ්‍ර වෙන්න ඇරලා ගිල්ලොත් බඩට බර අඩුයි සීනි ප්‍රශ්නේ ඉන්නේ නැහැ දීවැඩිය රෝගේ කටෙන්ම නැද දිවෙන් මුඛ මට්ටමේ නැත කරන්න පුළුවන් ඒ නිසා කැම ගන්නකොට ඒක උපදේශයක් තමයි හිමීට කැම ගන්න ගන්න එක හොඳට හපලා ඇතුළට දාන්න කියලා. එතකොට මොකද වෙන්නේ? ගන්න ගන්න පිට හොඳට කෙල සමග මිශ්‍ර වෙලා ඇඹරිලා ආහාර දිරවීම පහසු වෙනවා. නැතු අපි ගොඩක් ගොඩක් දාගෙන දාගෙන දාගෙන ගියොත් බඩ බර වෙනවා, දිරව ගන්න අපහසු වෙනවා. අන්න ඒ මොකද අර කටේ හොඳට හපහපා ඉන්නවනම් හොඳට ආහාර කුඩු වෙලා ඇඹරිලා කෙලත් සමග මිශ්‍ර වෙච්චාම දිරවීමේ සෑහෙන කෘත්‍යයක් කටේම සිද්ධ වෙනවා. එහෙම නැතුව බඩ ජාරිකමට, කෑදරකමට ගිලගෙන ගිලගෙන ගිලගෙන ගියොත් වෙන්නේ මොකද්ද? බඩ ඇතුළට ගියාට පස්සේ අඹරන්න බෑ. බඩ ඇතුළට ගියාට පස්සේ අම්ල ගතිය තියෙන්නේ. අර කටේදී තියලා භෂ්මරසාරය අතේ කේටේ දිරවන දිරවීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා බඩට ගිය ගම. ඒ නිසා කටේ උඟ වෙලාවක් තියාගෙන කන්න ගියාම දිරවනවා හොඳයි. ඉතින් යම් විදියට බඩට ගියේ කොහොඳට දිරවගත්තොත් තමයි යෝජාව ඇඟට පුරන්නේ. එහෙම නොවුනොත් දිරව ගන්න බැරි වුණොත් මේක වාත අමාරු ඇති කරනවා ආහාර විෂ වීම වලට යනවා ඕජාව උරා ගන්න බැරි වෙනවා ඒක නිසා මේ සමහර රෝග බොහෝ දේවල් මුඛයේදීම නැත කරන්නේ මේක පිළිබඳව බොහොම ලස්සන රටාවක් ආහාර ගැනීමේදී පරිසංවේදී පිළිබඳව බොහොමත්ම ලෝකයේ ශ්‍රේෂ්ඨම නායකව විශේෂයෙන් කතා කරපු කාරණාවක් ඒ ගාන්ධිතුමා කියලා තිනවා සෑම ඝණයක්ම බොණ්ඩ සෑම දීරයක්ම හපන්නේ කියලා. ඒ මොකද හේතුව ඝන දෙයක් අරගෙන කටේදී දිය වෙනකම්ම හපල හපල දීරයක් බොන තරමට බොණ්ඩේ කියලා. ඒ වගේම දීර දෙයක් කිරි ටිකක් දොඩම් වීදුරක් බොනකොට එකපාරට ගිලගෙන යන්න එපා කටේ දීලා ටිකක් නිකන් සාමාන්‍ය ක්‍රමයක අහපහපා ඉන්නේ කියලා. ඒකට හොඳට කෙල මිශ්‍ර වෙන්නේ. ඒකට ආජීර්ණ වෙන්නේ. සරුවච්චන් වහන්සේත් අපට කියලා දීලා තියෙනවා සිවුරක් ඇඟට ගන්නකොට අපි සිවුර ප්‍රතිවේක්ෂා කරන්න ඕන. ආහාරයක් ගන්නකොට ගන්න පිටක් පිටක් පාසා ප්‍රතිවේක්ෂා කරන්න ඕන. සීනාසනයකට යනකොට මම මේ සීනාසනයට යනවා කියලා ඒ සීනාසනය ප්‍රතිවේක්ෂා කරන්න. බෙහෙත් බොනකොට මම මේ බෙහෙත් බොන්න කියලා ප්‍රතිවේක්ෂා කරනවා. මේකෙන් දිගම ප්‍රතිවේක්ෂා වාක්‍යය තියෙන්නේ ආහාර ගන්නකොට. ඒ කියන්නේ පිටක් අරගෙන ඒක ප්‍රතිවීක්ෂා කරලා වළඳනකොට දිග වාක්‍යයක් දාලා තියෙනවා. මම හිතන්නේ අපි මේ පින්න වළඳන හැම වෙලාවෙම ඕක කරනවායි කිය. මොක කරනවා නම් එකක් ආහාර නිසා මදේමානේ නැති වෙන්න ආහාර පිළිබඳව ධාතු මනසිකාරය සහ පිළිකුලට හේතු වෙනවා. දෙක හොඳට හපන්න වෙලාව හම්බ වෙනවා. මම මේ ඔක්කොගෙම මේ කියන්න හදන්නේ අරමුණු ගොඩක් ඇතුළට දාගෙන එව්වා මොනවද නයෙන්ද පොළඟුන්ද කියලා දන්නේ නැතුව ඒතර දාගන්නට වැඩිය ගන්න අරමුණු ප්‍රමාණය සංඥාව තහවුරු කරගත්තොත් සතියට හොඳට ලේසි මේ පොත් ලැබීම හොඳට සිද්ධ වෙනවා ඒ නිසා සංඥාවේ මෙවැනි කිසිම චාරයක් නැහැ මේ එදිනදා ජීවිතය අපි ගත කරනකොට අපි ඇත්තටම කරන්නේ ඒක අවුලකටපත් කරන එක රූප පෙන්වන්න ගියාම කිලෝරක් නැතුව රූප පේනවා. සද්ධාහන්න ගියාම කිලෝරක් නැතුව සද්ධාහනවා. ගන්ධ රස පහස වැඩියෙන් තියනවනම් වැඩියෙන් පොහසත් කියලා හිතනවා. වැඩියෙන් පින් කරලා තියනවා කියලා. දැන් ඉතින් ගොඩ කොට කොට කොට දාගන්නවා. මොනවද කියලා ඇතුළට ගියාට පස්සේ තෝරගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ අවුල නැති කරන තැන තමයි භාවනා මධ්‍යස්ථානේ භාවනා ශාලාව. ඉතින් අපි රූප, ශබ්ද, ගන්ධ, රස නතර කරලා කයට එන අරමුණක් විතරක් හොඳට බලබලා ඉන්නකොට ඔන්න සතිය පිහිටියොත් සංඥාවේ කියන සාදරකම නිසා සංඥාවේ මේ හැමදේම නම් කරගන්න නිසා මෙනෙහි කරන නිසා සතිය පිහිටියොත් අපිට දැනගන්න පුළුවන් වෙයි ඉස්සරහට කොහොමද මේ රූපහරා වේදනහරා සංඥාවට යන්නේ කියලා. මේ නිසා මහසි භාවනා ක්‍රමයේදී එන සෑම අරමුණක්ම මෙනෙහි කරන්නයි කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. මෙනෙහි කිරීම කියලා. මෙනෙහි කිරි කියන වචනේ අරන් තියෙන්නේ මානසිකාර කියන දේ. මේකට සලලක්ෂණය කියලා සඳහන් කරලා තිනවා සලලක්ෂණය කියන්නේ සලකුණු කිරීම. සලකුණු කරලා ගත්තොත් හරි ලේසි. දැන් ওই කම්පියුටරයක් වැඩ කරනකොට මුළු සෙල්ලම් සේරම තියෙන්නේ. ඒකට ගන්න තොරතුරු හැම වෙලාවෙම වෙන් වෙන් වශයෙන් සලකුණු වෙනවා. එනිසා ඒවා සලයිව නැවත ප්‍රතිසංස්කරණය කළ වෙන ක්‍රමයකට සම්බන්ධ කරලා ආපහු දෙනකොට කම්පියුටර් අවුලක් නැහැ මොකද ඔක්කොම වෙන වෙන වෙන වශයෙන් තොරතුරු තියෙනවා. එහෙම නැතුව කෙස්සල්ලක් අවුල් වුණා වගේ මේක අවුල් වුණොත් කොච්චර තොරතුරු වුණත් එකකින් ඇති වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඥාවේ පිරිසුදු ගතිය ප්‍රමාණය මත නෙමෙයි පොහසත්කම රැඳී පවතින තියෙන දේ වෙන්කොට හඳුනා ගන්න, පවත් ගන්න පුළුවන්. ඒ නිසා සංඥාවට බහින්ද නැත්නම් මේ සංඥා චෛතසිකයට බහින්න භාවනාදී සංඥා පැත්තට එන්න සර්වචන්නාංශික ක්‍රමයේ හැටි ඉස්සල්ලාම කයේ රූප පිළිබඳව බලලා ඒ රූප ධර්ම. ඊට පස්සේ අපි පහුගිය දවස්වල කතා කරා වගේ වේදනාදී බලලා ඒ තරහ ගියාට පස්සේ තමයි සංඥා ලැබෙන්නේ. මේක මම බණ භාවනා කරන දන්න කෙනෙකුගේ අවධානය පිණිස ආනාපාන සති සූත්‍රයට දාලා විස්තර කරනවා නම් ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයේදී සඳහන් කරලා තියෙනවා හුස්ම දිග බව කෙටි බව ඊට පස්සේ හුස්ම මුලුල්ලම ඊට පස්සේ කාය සංස්කාර සංසිඳවනවා කියන එක. ඒක අපි දන්නවා කායानुපස්සන කොටසට අයිති වෙනවා කියන. එතකොට වෙන්නේ මොකද්ද? කය, හුස්ම, හිත තැම්පත් වෙලා හුස්ම නොදැනී ගිහිල්ලා වගේ හොඳට එකලාසයක් tempatකමක් ඇති වෙනවා. ඉතින් අම්බේක බ්‍රහ්මපදයන් සාකච්ඡා කරලා තිනවා. එතකොට බොහොම කලබල වෙන්නේ නැතුව, නිින්දට වැටෙන්නේ නැතුව, සැක උපදවා ගන්න නැතුව, මේක ආඩම්බර වෙන්නේ නැතුව මේ තමයි ඉඳුරන් හා සම්බන්ධ රූප නැත්නම් ආමිෂ අරමුණු වල tempatගතුව කියලා, tempatuව කියලා හොඳට අර tempatතන හිත තමන්ගේ gedara වාගේ. තමන්ගේ ප්‍රകൃතිය වාගේ හිතලා පුරුදු කරගත්තොත් මේ තුල හොඳට හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න චිත්ත සංස්කාරයන් පිළිබඳව සංඥා වේදනා දෙක පිළිබඳව යෝගාවචරයට වැටහීම එන්න පටන් ගන්නවා. කයෙන් හිත මෑත් වෙනවා. කය හැම මේ මේ මැටි පිළිමැත් තිබ්බා වගේ හිටිනවා. ඉල්ලලා හිත නිින්දක් නෙවෙයි. හැබැයි මේ විඳීම් සහ දැනීම් වේදනා සහ සංඥා වල ගත කරනකොට ඒ වෙලාවට යෝගාවචරයට වැටෙන්නේ අඩ නිින්දේ ගත කරන්නාසේ හෝ හීන දකින්නා වගේ. එහෙම නැත්නම් මේ දකින්න දේවල් ඇත්තද හිතන දේවල්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ශරීරයේ එක පැත්තක් වැටෙන අග පැත්තක් නොදෙනියා. එතකොට සැකයි මේ වේදනාව කියන චෛතසිකයම හොල්මන් කරනවද නැත්නම් කය කොටසක් නැති වෙලාද? එහෙම නැත්නම් ඒ පාට අතක් විශ් වෙනවා. වැනෙන්න පටන් අර ගන්නවා. ඒසර සංඥාවක් එනවා පොළව හෙල්ලෙනවද මම හෙල්ලෙනවද දන්නේ. එහෙම නැත්නම් මේවා කරන දේවල්ද කෙරෙන දේවල්ද දන්නේ. ඉතින් මේක වෙනකොට ශරීරය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ඉන්න කට්ටියට බය හිතෙනවා. මේ අංශභාගයට හැදෙනවද දන්නේ නැහැ. කොහොම කියලා කොර වෙයි දන්නේ නැහැ. ඒක නිසා ඔయిత භාවනා පැත්තක තියලා ගිහිල්ලා වෙදකමක් කරගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් නැගිටලා අතපත ගාලා බලනවා කැලී ටික ඔක්කොම එහෙම තියනවාද කියලා. ඒ අර මේ මෙතෙක්කල් මේ සංසාරේ මේ ආශා කරපු ප්‍රධාන කය පිළිබඳව සංඥා සහ වේදනා දෙක හොල්මන් කරන වෙලාව. ඉතින් යෝගාචර ගොඩාක්කල් භාවනා කරන්න ඕනේ. මෙවැනි தත්ත්වයට යටතේදීත් කලබල වෙන්නේ නැතුව එහෙම නැතුව සැක උපදවන්නේ නැතුව මම මේ කය මේ ශරීරය මේ මේ ජීවිතය නැති වුණත් කාය ජීවිත নিরপেক্ষව හෝ මම මේ සංඥා වේදනා දෙකේ වැඩ ටික දැනගන්න ඕනෑ කියලා ගියොත් ඒ යෝගාවචරයට මේ වේදනාත් අපි හිතමු ඊයේ පෙරේද කතා කරා වගේ යම් ප්‍රමාණයකට සංහිඳවා ගන්න පුළුවන් උනායි කියලා. ඊට පස්සේ මේ සංඥා මතුවෙනකොට සමහර විටක අතීතයේ වෙච්ච දේවල් මේ දැන් සිද්ධ වුණා වාගේ බොහෝම ප්‍රකටව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ බුරුමේ ඒ ස්වාමීන් වහන්සේලා මේක සම්බන්ධව පරිශන කරලා නැත්නම් තොරතුරු එකතු කරලා කියලා තියෙනවා මේ කය පිළිබඳව පරණ සංඥා මතුවෙන හැටි Tamange හිතේ නිදන්ගත රෝගයක් තිබුණා නම් ගහකින් ඇදගෙන වැටලා වාහනයක හැප්පිලා අතප්පයක් කැඩලා තිබුණා නම් මෙන්න මේ සංඥා මට්ටමට යනකොට මේ අවුරුදු ගානකට ඉස්සලා සනීපෙච්ච ලෙඩේ ඒ අත කැඩිච්ච දවසේ තියෙන වේදනාව වෙන්න පටන් ගන්නවා ගහෙන් වැටිච්ච වෙලාවේ ඇතිවෙච්ච වේදනාව වෙන්න පටන් ගන්නවා. Taman දන්න හොඳට මේ පරියන්කේ ඉන්නේ, භාවනා ශාලාවේ ඉන්නේ. නමුත් අර ඇටේ වේදනාව වෙන්න පටන් ගන්නවා. මේකෙදී මේ වේදනාව පිළිබඳව මේක හුදු සංඥාවක් පමණයි මේක මට මුලයි මැදයි අගයි දකින්න මිස කලබල වෙන්න හොඳ නෑ කියලා ගුරුවරයාගෙන් ලැබිච්ච උපදේශ අනුව කටයුතු කළොත් ඒ යෝගාචරයට ලාභයක් හම්බ වෙනවා අර කැඩිච්ච ඇටේ වෙදා හදනකොට කවදාකවත් ප්‍රകൃතියට හදන්න බෑ ඉරිච්ච රිදි ගැල්ලක් ආයෙ පට අඬ තියලා මැහුවට පරණ තාලට ගන්න බෑනේ. නමුත් ඒ සංඥාව මේක දැනගෙන ඇඟ විස්්‍රාම වෙන වෙලාවේදී සුව වෙන වෙලාවේදී ඒ සංඥාවට ඉඩ දුන්නොත් ප්‍රകൃති ඇටේ ගන්න හදනවා දැන්. ඇට උණු කරලා හදනවා. ඒ නිසා මේ වේදනාව හරහා ගියොත් ඒ තිබුණ රෝග සුව වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ධම්ම තෙරපි කියලා වෙනම පොතක් ලියලා තියෙනවා මේ මහසි භාවනා මධ්‍යස්ථානේ මේ භාවනා කරනකොට අපේ පරණ ඇද වෙච්ච තැන් එකලස් නැති වෙච්ච තැන් අටබිඳිච්ච තැන් හදලා දෙනවා. ඒක පේන වෙලාවට තේරෙන්නේ අර තිබුණු රෙල රෝගාපව වෙන්නා වගේ අතීත වෙච්ච දේවල් දැක්කා වගේ පුංචි කාලේ වෙච්ච දේවල් වුණා වගේ ඉතින් සංඥාවල් වල ලස්සන පෙන්නලා දෙනවා. ඒ වගේම සමහරලාවට ඒ රූපාකාරයෙන් පෙන්නනවා. තමන් අවුරුදු 10කට 15කට ඉස්සලා හිටපු හැටි වෙච්ච දෙයක් මේ දැන් ඉස්සරහ පිට වෙන්නා වගේ පේනවා. එහෙම නැත්නම් සද්දාකාරයෙන් ඇහෙනවා. කවුරු හරි මැරිච්ච අම්මා ඇවිල්ලා කතා කරනවා. එනිසා දිවි දූතාවක් ඇවිල්ලා දීයෝ විලා කතා කරනවා. ඉති යෝගාචර හොඳටම කටහඬ වෙනස සහිතව සංඥා සහිතව අකුරු මෙව ඇතිව ඇහෙනවා. ඉතින් ඒක විශ්වාස කරන්න ගියොත් ඉති යෝගාචරය භාවනා පැත්තක තියලා කෝවිලක් පන්දලක් කෝවිලක් දේවාලයක් හරියට බය වෙන්න එපා. ඒ තරමටම මේ සංඥාව මෙතනදී හොල්මන් කරනවා. ඊට පස්සේ සමහරත්තන්ට ගඳ දැනෙන්න පටන් ගන්නවා. මේ Tamange ඇඟෙන් උඳු වෙන උෂ්ණය හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. කවදාකවත් නැති වෙන විදියට. එහෙම නැත්නම් රස දැනෙන්න පටන් ගන්නවා. කටෙන් කෙලවක් කරනවා. විවිධ රස ඉන්න පටන් ගන්නවා. කයෙන් විවිධ ඉරියව් පෙන්වන්න පටන් ගන්නවා. විවිධ පැවැත්ම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේවා සේරකෙම දැනගත්තොත් මේ කිසිම දෙයක් රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් පහසක් නැතුව සංඥා චෛතසිකයට පුළුවන් ඕනම දෙයක් මවලා පෙන්නන්න. ඉතින් කවුරක්ක සාමාන්‍ය භාවනා නොකර විපස්සනා නොකරපු කෙනෙක් හිතන්නේ හිතන්නම මේක භූත බලවේගයක් එහෙම නැත්නම් කවුරු හරි හුණියම් කරලා එහෙම නැත්නම් දේව දූතයෙක් එහෙම නැත්නම් දේව නිමිත්තක් කියලා. නමුත් මොනම නිමිත්තක්වත් නැහැ. මේ ඇඟ ඇතුලේ තියෙන දේවල් වක් කරන වෙලාව. එක දවසක් ඒ නිකම් මේක ගැන කතා කරනකොට කියනවා ඒ මහායාන බුද්ධ ආගමේ සෙන් බුද්ධ ආගමේ ඉන්න ආචාර්යවරයෙක් බොහොම ප්‍රසිද්ධව කිසිම දෙයක් විශ්වාස කරන්නෙත් නැහැ විශ්වාස කරන්නේ ඇස් දුටු පණ අස්පනාත්තේ පමණයි ඒ වගේම මේ බොහොම සෞඛ්‍ය සම්පන්නව කාටත් අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන ඉන්නකොට ඒ ශිෂ්‍යයෙක් ගිහිලා කියනවා මම ටිකක් භාවනා කරලා කියනවා මට හීනය මට නිින්දෙදී ප්‍රශ්න මතුවෙනවා හරියට මේ ප්‍රශ්නට උත්තරේ හීනෙම ලැබෙනවා. උදේ නැගිටලා පස්සේ මතකත් තියෙනවා. මේ ප්‍රශ්නේ මතුවෙනවා ඒකට උත්තර ලැබෙනවා. ඇත්තටම කියනවා නම් මෙතොක්කල් විද්‍යාඥයෝ කියලා හම්බෙච්ච ඇත්තෝ ඔක්කොම විද්‍යාත්මක වැද්දගත් හොයාගැනීම හොයලා තියෙන්නේ එක්ක හීනේදී එක්ක පයක් හැප්පිලා වැටෙන වෙලාවක එහෙම නැත්තම් අහම්බෙක. කිසිම විතාවක විද්‍යාගාරයක නෑ හොඳ දේවල් හොයාගන්න. මේ සංඥා මතුවෙච්චට පස්සේ ටග්ගල එක අල්ලන එක තමයි ඒකෝල අතින් කරන්නේ. අපිටත් ඔය වෙලා තියෙනවා අපිව ගණන් ගත්තේ නැහැ. නැත්තම් අපිත් හොඳ විද්‍යාඥයෝ තමයි. නමුත් ඔය සද්ද පහකට ගණන් ගත්තේ නැහැ. මොකද අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන්නේ මේව සංඥා විතරයි කියලා. නමුත් විද්‍යාඥයෝ අල්ලාගත්ත දේවල් කාලා අවුරුදු 200ක් මානවය පිටිපස්සට ගියා. ඔක්කොම පච. 100%ක්ම බොරු බුදුහාමුදුරන්ගේ ධර්මයත් එක්ක බලනකොට. දැන් ඒගොල්ලෝ බුදුහාමුදුර සරණ යනවා. විද්‍යාව බුදුන් සරණ යයි කියලා මම ওই මෙල්බන් වල ඉන්නකොටත් පහන පත්‍රයේ මැද පිටියේ ලොකු ආටිකල් එකක් තිබ්බා. ඒ සංඥාවල් කොච්චර කෑවද කියනවනම් ඒගොල්ලෝ අපිටත් කවලා මුළු රටවල් පිටින් නොම ගැරියා. නමුත් බුදු දානහාසිකේ ධර්මයට කාටවත් අපේ හුදු සංඥා පමණයි. මේ සංඥාවල් Tamanට එන්න පටන් අර ගන්නකොට රූප වේදනා සංඥා මේ රූප ශබ්ද ගන්ධ රස වශයෙන් හුදු සංඥා විතරයි කියලා බැලුවොත් ඒක එහා පැත්තට යන්න පුළුවන් නැත්තම් කරනවා. ඒචාර ශිෂ්‍යයා කියලා ගුරුවරට කියනවා මට මේ හීනේ ප්‍රශ්න මතුවෙනවා. හරියටම උත්තරත් හම්බ වෙනවා. මට උදේ වෙනකොටත් මතකේ ඉන්නවා මට එහෙම ශක්තියක් ප්‍රകൃති දවල් වෙලාවේ නැහැ කියලා. ආගුරු කියන කමන්නේ ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා. නෑ හරිය කියනවා නෑ නෑ මේකට කවදාකවත් නැති උත්තර මට හම්බ වෙනවා කියලා. ඊට පස්සේ කියනවා මම උපමාවක් කියන්න එන කරලා බුදියගෙන. ඒ මොකක්ද? බුදිය ගන්න ඉස්සර වෙලා මුං ඇට අටුවට අත දාලා මුං ඇට අහුරක් කරන පිඟානක් උඩ කියලා බුදිය ගන්න කියනවා. ඒකලදී ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් වෙලාදී අහන්න කියනවා හිතෙන් ওই මුං ඇට ජීසියේ මුං ඇට කීයක් තියෙනවද? ඒක දන්නේ ගණන් කළා නෙවෙයි බුදිය ගත්තේ. ඒ වගේ හිතට කරකවල දාලා මේකට අභියෝග කෙරුවොත් ඔය ඔක්කොම සංඥා හොල්මන් කරනවා. ඉතින් සමහරු හීන අදාකපුවාම නිමිති බලන්න යනවා. කපුටෙක් ගහ ගහපුවාම හුනේ චිච්චික් ගහපුවාම නිමිති බලන්න යනවා. නානා ප්‍රදේවල් වලින් දකින්න හදනවා මේ සංඥාවේ තියෙන විකඩම. විහිළුව දන්නේ නැතුව. ඒකටම ලෑස්තිච්ච කට්ටියක් ඉන්නවා. කාලියම්ම මාර්ගෙන් නිමිත්ත කියලා දෙනවා. එහෙම නැත්නම් නානා ප්‍රොජෙක්ට් බෝඩ් ලෑල්ලක් ආගෙන ඔය මෝඩෙක් ආපුවාම කීයක් හරි හොයාගන්න. සරුවචනන්සේ අදහනවා නැත්නම් භාවනා කරනවා නම් භාවනා ගැඹුරට යනකොට මේ හිතේ ඇති කරලා දෙන මේ විකාර ටික මේ සංඥාව බබුලු දාන හැටි. ඒ බබුලු දාන එකක් අල්ලන මේකට අර්ථකථන දෙන්න ගිහිල්ලා අපි එතන සතිය කඩාගෙන ඒක දිගේ තොරන් ගහන් ගිහිලි වෙලා මේ පටලැවෙන හැටි දැනගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා සංසාරේ පුරාවට කිරුවේ ඔය අඩ දැනුමින් අදිශ්‍ය මේක ඇත්ත කියලා පටලවාගෙන ඒක මූල ධර්මයක් කරන ඒක සන්දර්භයක් කරන ඒක ඔප්පු කරන්න අපි දඟලපු එක තමයි. මේ නිසා උනේ කිසිම දෙයක් ඉවරයකට දැනගන්න අපිට වෙලාවක් හම්බුනේ නැහැ. ඒක නිසා භාවනා කළොත් වේදනාව ඉක්මවපු ගමන් සංඥාවේ ලස්සන සෙල්ලම් කැරි ටිකක් පෙන්නනවා. එතෙන් ගියාට පස්සේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනසමයි පූර්වාංගම වෙන්නේ මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ මුළු ලෝකෙම මනෝමය ලෝකයක් වාටපත් වෙනවා. ඉතින් මෙතෙන්ට යනකොට සිල් නැති කෙනෙකුට නම් අර පේන දේවල් ඔක්කොම පිළිබඳව හරි බය ඇති කරලා සැක ඇති කරලා සහලවන්න ගන්න. සීල විතරක් නෙමෙයි මානසික රෝග තියෙන අයටත් භාවනා කරනකොට ඔතෙන්ද යනකොට ඒ මානසික රෝග ඇති උත්සන්න තත්ත්වකටපත් වෙනවා. ඒ නිසා මෙතෙන්ට යන්න ඉස්සර වෙලා හොඳ සීලයක පිළිහිටලා බුද්ධ ධර්ම සංඝ කියන මේ දේවල් අදාහගෙන කාය ජීවිත নিরপেক্ষව මෙතෙන්නේ ගියොත් මේ සංඥාවේ තියෙන මේ මායාකාරී ස්වરૂපය මේ මායාව කියන වචනේ සාමාන්‍ය Hindu ආගමේ උගන්වනවා මේ හිතේ ස්වභාවය මායා ලීලා කියලා. අපි දැන් ඉන්න ලොකු සංහි කියන්නේ මායම කියලා. මේ හිත කරන මායම්. කාන්තාවන්ට 64ක් තියෙනවා කියලා බලනකොට පිරමිඩ් 65ක් විතර තියෙනවා මාලා. කොයි එක වුණත් කවදාකවත් ඒක මායමක් කියලා හිතාගන්නේ අපි හිතන්නේ ඒකයි ප්‍රകൃතිය කියලා ඔක්කොටම ඔප්පු කරන්න හදනවා. නමුත් භාවනාදී පේනවා ඕනේ නම් ඕනම දෙයක් ඇති කරලා නැති දේම අවල පෙන්වන්න පුළුවන් ශක්තියක් මේ හිතේ මායාකාරී ගතියක් තියෙනවා සංඥාව කියලා. එයා මේ වැඩ කරන හැටි නොදැක්කොත් කවදාකවත් අපි හිතන්නේ නැහැ මේක මනෝමය දෙයක් කියලා මනෝපුබ්බංගම දෙයක් කියලා මනස ශ්‍රේෂ්ඨ කරගෙන යන දෙයක් කියලා. විශේෂයෙන්ම කායනුපස්සන ඉක්මවුවට පස්සේ භාවනාව සම්පූර්ණ නූල කඩලගේ සරුංගලයක් වගේ එන හුලන් රැල්ලේ හැටියට තමයි පාවෙන්නේ. ඉතින් ඒක දිහා බලන්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. ඒක නිසා මායාවේ ස්වභාවය සර්වචනාංශය කිව්වේ හඳුනා ගන්න එක මායාව නෙමෙයි සංඥාවේ හඳුනා ගන්න එකයි මේක කරන වැඩේ. හඳුනා ගන්නකොට නිල් කහ රතු සුදු ආදි වශයෙන් නැත්තම් දිග කොට පැතලි ආදි වශයෙන් සටහන් ආකාර දකින්න. මේක පෙන්වන්නේ සර්වචනාංශේ පේන පින්දුපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිචිකූපමා සංඥා රූපස්කන්ධය හරියට වක්කඩ පෙන කැටික්ක් වගේ. පෙන ගොඩක් එකතු වෙලා හැදිච්ච වක්කඩ පෙන ටිකක් වගේ. එහෙම නැත්නම් දැන් කාලේ කියනවනම් රිජිෆෝම් කැලක් වගේ. ඊට පස්සේ වේදනාව පෙන්වන්නේ දිය බුබුලක් වගේ. බොහොම අලංකාරයි හරියට අඩ අර්ධ ගෝලයකට වතුර වතුර කඩක පේන දේ. ඊට පස්සේ මායාව පෙන්වන්නේ මිරිගුවක් වගේ. ඒ මිරිගුවේ ස්වරූපේ තමයි තද උණුසුම තියෙන තැන පේන්නේ වතුර උණුසුම වැඩිකම නිසා ඇති වෙන මේ චලන පේන්නේ අස්සන වතුරක මේ දිය රැලි නගනවා. ඒක නිසා මෝ ඒ කාන්තාරේ ඒ මිරිගුව දකින්නකොට පේන දේ නෙ තියෙන්නේ තියෙන දේ පේනවයි කියලා හිතනවා. ඉතින් අඹාගෙන දුවනවා. මේ මායාවේ එහෙම නැත්නම් මේ මිරිඟුවේ ස්වરૂපයක් තියෙනවා. ඒ දකින මිරිඟුව දුවන සතත් අතර තියෙන පරතරය කොච්චර දිවත් ඉවරක් වෙන්නේ. දැන් ස්ථිරව තියෙන දෙයක් නම් එතෙන් යන්න යන්න කිට් වෙන්න eBay. නමුත් මේ මිරිඟුවේ ස්වરૂපය තමයි සතා දුවන්න දුවන්න දුවන්න ඒකක් දුවනවා ඉස්සරහ. මේ සතාට ඒක තේරෙන්නේ මොකද මේ මිරිඟුව කියලා කියන්නේ Taman විහිම්ම උණුසුමක් ජලයක් බවට හිතාගත්ත මායාවක් එතන තියෙන්නේ. ඉතින් දුවල දුවල අන්තිමට යනවා ඇඟේ තියෙන වතුර ටිකක් ඉවරලා ඌ කාන්තාර මැද බැටලා මැරලා යනවා. ඉතින් අපිත් ඒ වගේ මායාවකට අහුණා නම්, මිරිඟුවකට අහුණා නම්, සංඥාවට අහුණා නම් ඒක දිගේ එලවලා ගිහිල්ලා කවදාකවත් ඒකට ළඟා වෙන්න බෑ. ඒකයි සර්වඥාන්සෝ රෝහිතස බ්‍රාහ්මණයට කිව්වේ ලෝකේ වටේ ගමන් කරලා ලෝකේ කෙලවර හොයන්න බෑ. යන්න යන්න යන්න යන්නේ කෙලවර ඈතින් ඈතින් ඈතින් ඈතට යනවා. නිසා අපි දැනගන්න ඕනේ මේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවයි කියන එක මෙතෙන්දි බොරු කියලා. පවතින දේ පේන්නේ, පේන දේ පවතිනවා කියලා දිගින් අපි මේ භෞතික විද්‍යාව කොටනකාගෙන තියෙන්නේ. යම් යම් තැන් තියෙනවා ඒක හිස් වෙන, ඒක බොරු වෙන, ඒක බොල් වෙන මායාව ඒ වගේ තැන. දැන් අපි කණ්ණාඩියකින් මූණ බලපුවාම අපිට පේනවා යහපැත්තේ තියෙන පිළිඹිබුව ඇස් අරිනවා, ඇස් නලවනවා, කතා කරනකොට ඒකත් කතා කරනවා. ඒක පණ තියෙනා වගේම නෙපේන්නේ. ඒ උනට අපි දන්නවා ඒක පණ නෑ, ඒක පිළිඹුවක්. ඒක මේ ප්‍රතිබිම්බයක් කියන. ඡායාවක් කියන. ඒ නිසා අපි ඒකෙන් බැලලා කොණ්ඩේ පීරලා කන්නඩි පැත්ත කරලා නිකන් ඉන්නවා. නමුත් මේ වාහනත කරපුවා රිලව් ඕක දකපුවා මොකද වෙන්නේ? රිලව ගිහිල්ලා එහා පැත්තේ ඉන්න එක ඉන්නවමයි කියලා කණ්ණාඩිය හයියෙන් අල්ලා ගන්නවා සයිඩ් මේ සයිඩ් මිරර් එක. ඒකල එහා පැත්තෙන් අත දාලා දාලා අල්ලනවා. ගොරවනවා ගොරවනකොට ඇතුලේ ඉන්න එකත් ගොරවනවා. උද්දී ඉඳලා හැන්ද වෙනකම් පුළුවන් වෙලාවක් බලන ඉන්න කඩනවා වීදුරු හැබැයි කඩලා අරගෙන ගස් වලටත් ගෙනියනවා. ගෙනිලා උඩට ගිහිල්ලා පිරිත්නවා ඒකට. ඒ මොකද එයාට තේරෙන්නේ නැහැ මේ පේන්නේ සංඥාවක් කියලා. අර පේන්නේ ඇතුලේ ඉන්න මිනිහා බොරවනවායි කියලා. ඉතින් මේ හුඟ දෙනෙක් අපිත් කට්ටිය විරිත්තනේ කරතන එක තමයි කරන්නේ. මේ යහපැත්තේ තියෙන දේ පණ තියනවා වගේ තමයි පේන්නේ මේ සංඥාවේ තියෙන මායාව දන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා දෙයක් දැක්කට වහා තීන්දුවකට පෙළඹෙන්න එපයි කියලා. ඒ වහා තීන්දුවට පෙළඹෙන්නේ ඔලොමොට්ටලගේ හැටි. එහෙම නැත්නම් මෝඩයාගේ හැටි. ඊට පස්සේ මේ මනුස්සයා කිව්වොත් ඕක මේ බොරුවක් කියලා කවදාකවත් පිළිගන්නේ නැහැ. මේ මනුස්සයා දෙකට කැඩුවත් මම දැකලායි කතා කරන්නේ. මම අතගාලායි කතා කරන්නේ. මට ඌව කියලා දෙන්න එන්න එපයි කියලා. ඒකට ගැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්ලා තියෙන භික්ෂුන් වහන්සේලා වශයෙන් නැත්නම් යෝගාවචරයන්ට අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. Taman දැකපු දේ කවුරු රැවිලා කියනවා ඕක බොරු කියලා. ඒකට කියනවා ඔයා ඇති ඇත්ත වෙන්නත් පුළුවන්, මංගලෝක ඇත්ත වෙන්නත් පුළුවන්. කිසිම වෙලාවක විනිශ්චයකට එන්නේ නැහැ. අපන්නකව ඉන්නවා. අවිරුද්ධව ඉන්නවා. මේක තමයි සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ. සම්මුතිය බාර ගන්නවා ඒ වෙලාවට එච්චරයි. දැන් මේ ඉන කට්ටිය කියනම නම් මේ මොකක් හරි එකක් කරගෙන ඉවරලා මේ කොළපාටයි කිය. අන්ති ඕගොල්ලන් කොළපාට නම් මාත් කොළපාටයි කියලා නිකන්. නෑ ඕගොල්ලෝ කියන මේක නිල් පාටයි කිය. ආ නිල් පාටයි කියලා නිකන් නේද මොකද ගහගෙන ඇතිව දෙන්නේ. ඔක නිල් පාටනෝ කොළපාටනෝ දෙයක් නෑ. දැන් කන්ද කැලේ මේ කැලේකට ගිහලා බලන්න ළඟට ගිහලා බලනකොට කොළපාටයි ඈතට ගිහලා බලනකොට නිල් පාටයි. ඉතින් කවුරු හරි කියනවා කැලයක් නිල් පාටයි කියලා. හොඳයි ඉති ප්‍රශ්නයක් නැහැ. කවුරු කියන පිස්සු කතා කරනකොට නිල් පාට මේක UNP මේක තනි කොළ පාට කැලේ කියලා කිව්වොත් හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක්. එහෙම නැතුව නෑ නෑ කොළ පාටමයි කියලා රණ්ඩු කරන්න පටන් අරගත්තොත් නිල් පාටමයි කියලා රණ්ඩු කරන්න පටන් අරගත්තොත් මේ කොහිදෝ යන තප්පරයකට පතු වෙච්ච දෙයට අපි කරන රණ්ඩු මුළු ලෝකෙ ඇති වෙච්ච යුද්ධ සේරම ඇති වෙන ඕන වගේ විහිළුවක් නිසා. සංඥාවල් නිසා. දවසක් කැලේ හිටියලු හිවල්ලු දෙන්නේ. නරි කියලා අපි සාමාන්‍යයෙන් කියන උන්ට ගාය තියෙන. සාමාන්‍යයෙන් නරියා සතා කැලේ උපදවන්නේ ඌ ගාය තියෙන සතේ. එකෙකුට ගාය තියෙනවා අනිත් එක කම්මැලි නරියෝ. ඉතින් අර ගාය තියෙන එක නා කියලා කිව්වලු ශ්‍රී ලංකාවේ මැෂිනා කියලා. ඊට ඒගොල්ලෝ බෑ බෑ මට බෑ මං කම්මැලි පැත්තට. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ මොකද්ද බං අපි දෙන්න මිත්‍රා ඉන්නේ මේ කාලා ඉන්නලා ශ්‍රී ලංකාවේ. අර මට බෑ. ගහන උඹට මන් දෙකක් තුන කියවට පස්සේ ආහා කරමු කරමු මොකද කරන්නේ කියලා හව මම සෙල්ලමක් කියන අපි දෙන්න කරමු කියලා අර මනස බොහොම දෙවෙනි නාරිය බොහොම කම්මැලිකමෙන් පෙළඹිලා තියෙනවා ඊට පස්සේ අර නාරියා ගායතෙන් නාරියා කියලා කෝටු කැල්ලක් කරන දෙකට කඩලා කියවලු මේක උඹ තියාගන්න මේ කෝටු කැල්ල මගේ උඹගේ ලකුණු තියාගනි මට තියෙන උඹේ කෝටු උතර ගන්න එකයි උඹට තියෙන මගේ කෝටු උතර ගන්න එකයි ඔන්න කොන්දේ කියලා මෙයා ගොරවගෙන අර කම්මැලි නාරියාගේ කෝටුව ගත්තා ආනඩිය කළු ගණන් කියනවා. කම්මැලි නැති කළු හරි ඉතින් කරවන්න දෙයක් නැහැ මම ගණන් ඉවරයි ගේමත් ඉවරයි සෙල්ලමත් ඉවරයි. මේක මගේ මේක දෙන්නේ නැහැ මම උඹේකට පයින්වයි කිව්වොත් හෙට උදේ වෙනකන් ඉතින් සාරමනුෂය කියපු දෙ ප්‍රතික්ෂේප කෙරුවෙත් නැහැ. දීලා දාන එකයි තියෙන්නේ. අපි මේ අල්ලන්න හදන ඕන අහගෙන කෝටුවක් අල්ලන්න තමයි උදේ ඉඳලා හැන්දෑන කරන්න කරන්නේ. ඒ මොකද මේ සංඥා විශ්ි මේකට හටෝප කරන ආරූඪ කරන දේවල් පිළිබඳව නොදැනගත්තොත් අපේ මතය, අපේ රුචිය, අපේ අකමැත්ත, අපේ පෞරුෂත්වයේ රකින්න මාන්නකරම රකින්න නොකරන දෙයක් නෑ අපි. තමයි හෙට වෙනකොට ඒක වෙනස් වෙනවා. දිනාගත්ත දෙයින් ඇති දෙයක් නෑ. නිසා සාරුවත් chance සඳහන් කරලා තියෙනවා නෝක දීලා දාන්නේ. අර කම්මැලි නඩිය කරපු දේ තමයි මේක මගේ කියලා පයින් හොඳ ඕනනම් ගනි. ඉවරයි ගේම ඉවරයි. ඊට පස්සේ නටන්න දෙයක් නැත්තේ නෑ. ඒ කියන්නේ ඒක හොඳ ලස්සනට නිදර්ශනයක් වශයෙන් සමහරව පෙන්නෝය. මේ කඹා දිනකොට අලුත් අවුරුදු උත්සවවල ඒක කණ්ඩායමක් කතා කරගෙන යනවා අපේ පැත්ත අපි අදිමු දිනුවොත් වෙමු අතෑරියොත් එකවර කඹේ අතාරිමු කියලා. මොකද වෙන්නේ? අනිත් පැත්තට හොඳ තෑග්ගක් හම්බෙනවා. ඒ වගේ අවසාන වෙලාවේදී මායя ඇවිල්ලා අපි ළඟට මායя කියන්නේ මොකද්ද? ඔය ඇහැ මගේ, ඔය කන මගේ, ඔය නාසය මගේ, ඔය දිව මගේ, ඔය ශරීරය මගේ, ඔය හිත මගේ කියලා හරියට මේ ඇටිකුකුලක් ඇවිල්ලා ගෝලු බෙල්ල අල්ලගෙන මස් කලවනවා වගේ. ගෝලු බෙල්ල පුදුම කෑ ගැහිල්ලක් කනවා ඇටිකුකුලා ගලවනකොට මස් කලවනවා ඇවිල්ලා. මරණ මොහොතදී ගන්න. ඒලාදී දීලා දාන්න බලන්න. ඔයාගේ තමයි කැස් දෙකත්, ඔයාගේ තමයි කන් දෙකත්, ඔයාගේ තමයි නාසයත්, ඔයාගේ තමයි දිවත්, ඔයාගේ තමයි කයත් ආගන්නේ කියලා දුන්නොත් මායාවේ අර කඹේ අදින මනුස්සයගේ පස්ස යනවා වගේ වැටෙනවා. නමුත් අපිට බෑනේ. අපි මේක අල්ලගෙන ඉන්න අල්ලගෙන ඉඳිල්ල හැටියට මේක තමයි මුළු සංසාරෙම උපයාගත්ත වටිනාම දේ. තව චිත්තක්ෂණයක්වත් මට දෙන්න දෙන්නේ නැහැ කියලා අන්තිමට අර උරුට්ටුව යනකොට අපි භාවනා නොකරලා තිබුණා නම් සංඥා පිළිබඳ හැඟීමක් නොතිබුණා නම් මරණේ පුදුමාකාර මරණයක් වඩපත් වෙනවා. මේ භාවනාදී අපි කරන්නේ මේ තද්දලිස මේ විදිහට බදා ගන්නා වූ ඇහැ උවමනාවෙන් වහගෙන රූප නොබල. නිතර පිනවන්න කැමැති කන සද්ද නැති තැනකට ගිල තැම්පත් කරලා. නාසයට ටික වෙලාවට හෝ ගඳ නොදී. කයට දිවට ටිකක් හෝ රස නොදී. කයට පහසක් නොදී තියෙන හුස්ම දිහා බලාගෙන හුස්මත් ගෙවලා දාලා අර මරණයේ ස්වභාවය දන්නා තැන සිට නොදන්න තැනට යන එක. සක්කාය දිට්ඨිය කියන මම මාගේ කියන එක ඒක නැති තැනට. ගුරුසු තැන ඉඳලා සියුම් තැනට යනකොට යනකොට යනකොට භාවනා නොකරපු කෙනෙකුට නම් ඒවා තුනී වේගන යනකොට පුදුම බයක් ඇති වෙනවා. පුදුම අසරණකමක් ඇති වෙනවා තනි ගතියක් පාළු ගතියක් ඒකාකාරී ගතියක් නමුත් සරුවචනාංශේ මතක් කරන්නේ මේක කොහොමඩක්වත් දීලා දාන්න තියෙන දේ ටික ටික ටික ටික මොන රූප ධර්මගේ බල දාන එක තමයි ඔය කායන පස්සනාව කියන්නේ පස්සම්බයං කාය සංකාරං අස්සසි සාමිති සික්කති ඊට පස්සේ තමයි මේ පුද්ගලයා සුදුස්සෙක් ලබන්නේ වෙන්නේ චිත්ත සංකාර පිළිබඳ අවබෝධ කරගන්න චිත්ත සංකාරයේ වේදනා සංඥා දෙකෙන් තමයි කතා කරන්නේ ඒකදී වේදනාව ඉස්සෙල්ලා ඇවිල්ලා මරඤ්ඤං කපඤ්ඤං කොටඤ්ඤං කියලා විලිස්සගෙන පයින්නවා. ඒ වේදනාව බලා බලාගෙන ඉන්නේ ව්‍යාග්‍රීව තිත්ථති පරිතරයන්ති කියලා කියලා තියෙනවා. ගොරෝ ගොරෝ බලන්නේ ව්‍යාග්‍ර දේනුවක් වාගේ අහුවෙච්ච ගමන් පැනලා කනවා කියන වගේ තමයි මේ වේදනාව ඉන්නේ. බොහොම පොඩි වේලාවක් දෙනවා ඉස්සෙල්ලා ඊට පස්සේ පැන පැන කනවා. ඒ වේදනාව වෙන්න පටන් ගත්තට පස්සේ පරියන්කේදී ආයෙ මොකොත් නෙමෙයි අමු මස් කන්නා වගේ හන්දියක් හන්දියක් ගානේ යකඩ කටු ගහන්නා වගේ. හරි වදයක් දෙනවා. එනිසා අපි ඒකට පරියන්ක වෙනස් කරන නැගිටලා යනවා. කොහෙ ගියත් කවදා හෝ ලෙඩ ඇඳේදී මරණ චිත්තක්ෂණයේදී වයසට යනකොට හැම තැනම කන්න පටන් අරගන්නවා. උඩුගෙඩිය ලොකු පණුව જાතියක් ඇවිල්ලා මේ හැම තැනම කන්න පටන් අර ගන්නවා වගේ පටන් ගන්නවා. ඉතින් භාවනාදී අපි කරන්නේ ඕකට වෙන්න පටන් ඕක යන්න ආරිනවා. මේ යම් වෙලාවක මේ වේදනාව කියන එක මොනම જાතිකින් තනවා වඩා ගත්තත් ඉවර කරන්න බෑ. මේකත් එක ඉන්න පුරුදු වෙන්න ඕනේ. වේදනාවත් එක්ක ඉන්න පුරුදු වෙන්න ඕනේ කියන එක තමයි වේදනාව හරහා දකින්නේ. ඊට පස්සේ තමයි මේ සංඥාවට. සංඥාවට ආවට පස්සේ ආහල පුරුදු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හිතින් ඇති කළ පෙන්වන්න පටන් ගන්නවා. ඒ පෙන්වන දේවල් සේරම මේ හිත ඇතුලේ තැම්පත් වෙච්ච දේවල් වමාරන වෙලාව. හිතා ගන්න බෑ කවදාකවත් හිතන්න බෑ මෙවුවා මේ මේ තරම් ඇතුලේ ගබඩාවක් තියෙනවායි කියලා. දාන වේලාවේදී යම් කිසි කෙනෙකුට අපි හිතමු මේ වගේ බණක් අහලා හෝ සර්වචනාංශිකින් බණක් අහලා හෝ ධර්ම සාකච්ඡා කරලා හෝ හිතලා මේක පරිශීලන කරන්න ඕනේ කියලා. ඒන සංඥාවල් කිසිම දෙයකට මොනම විදියකින්වත් නොසැලී. Taman ගත්ත සතිය දිගේ සමාධිය දිගේ ගියොත් එහෙම නැත්නම් ඉස්සරහට ගියොත් මේ මනුස්සයා එනවා තැනකට ඒ වෙලාවේදී කාය සම්බන්ධව ඇහ කන දිව නාසය හෝ රූප ශබ්ද ගන්ධ රස පිළිබඳව පටලවිල්ලක් නැහැ. මේ වේදනාවල මේ සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා ඒකත් අර වේදනා විජයක් වෙලා ඊට පස්සේ විතක්ක විජය කියන තැනට එනවා. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොගෙම ඇති වෙන සංඥාවල් වල නිකන් මූද රැළෙනකොට අඩියට කිඳා බැස්සා වගේ සංඥාවල් නිකන් නැති වෙලා යන තැන. මේකේ අදහස් කරන්නේ විසඤ්ඤ වීමක්වත් අසඤ්ඤ වීමක්වත් මේ සංඥාවල් තත්ත්වයක්වත් නෙවෙයි. ආ නිතින් ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ජීවිතේ ජීවත් වෙද්දිම මේ සංඥාව පිළිබඳව අපිට අඩි අත ගන්න පුළුවන් තරක් තියෙනවා. ඒක තමයි ඔය කලහ විවාද සූත්‍රයේදී මම එදත් මතක් කරුවේ. ඒ ප්‍රශ්නයක් වශයෙන් අහනකොට කිස්මින් විභූතේ විභූති රූපං කියලා. කුමක් නැති වුණාට පස්සේද මේ රූපයත් එක්ක තියෙන මේ අපේ පටලැවිලා නැති වෙන්නේ කියලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. නසඤ්ඤ සංඤීනෝපිය සංඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛාකේ. එක තැනකට එනවා මේ මේ ලෝකේ දැන් අපි මේ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා වේලාව 7:00මාරයි 8:00මාරයි කියලා මේ සංඥා වලට හිබේම හිතෙන් අයින් වෙනවා. න විසඤ්ඤ සංඤී අපි විසඤ්ඤ වෙලා නැති බව හොඳට තේරෙනවා. ක්ලාන්ත වැටලා නැහැ. නෝපි අසඤ්ඤී. එහෙම නැත්නම් අකින්චඤ්ඤායතනෙට ගිහිල්ලා හෝ නේව සංඥානා සංඥායතනෙට ගිහිල්ලා අසඤ්ඤතලයකත් නෙවෙයි. න වේබෝධ සංඤී සංඥාවක් නැත්තෙම නෑ කියනත් බෑ. මොකද්ද සංඥාවකට අන්න මෙතන බාරගෙන මේක තමයි මේ අපි පිරිසුදු වෙනකොට හිත උපක්ලේශ නැති වෙනකොට හිත ඇතුළට යනකොට හිතේ මේකයි ස්වභාවය කියලා ඒ ඒ සංඥාවන්ගෙන් මේ වෙන් වෙච්ච தත්ත්වයට යනකොට රූපයාගේ කෙරෙන කෝලං තේරම නැතරලා. ඒවන් සමීතස විභූති රූපං රූප නැතු යන. ඒ කියන්නේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ඇති වෙන රූප ශබ්ද ගන්ධ රස වලින් අපිව කුප්පන්න පුළුවන් ගතිය, රුප්පන්න පුළුවන් ගතිය, ගටන්න පුළුවන් ගතිය, ව්‍යාපාද කරන්න පුළුවන් ගතිය, දුක් වෙන ගතිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. කලුලැලක රට හොඳින් ඇඳපු දේ මකලා දැම්මා. මේ වගේ தত্ত্বයක් ඒ කියන්නේ භාවනා කරලා ඒ වගේ රූප ධර්ම ගෙවම් කරලා වේදනා ධර්ම හරහා ගිහිල්ලා සංඥා ධර්ම හරහා ගිහිල්ලා මේ වගේ தত্ত্বයට යන කතාවක් කිසිම ආගමක කරන්නේ මොකද හිතන්නේ ඒක දේවතලයක් වෙන්න නැති එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක් වෙන්න නැති මේක කරන්න බෑ කියලා. සරුවචනාංශේ බෞද්ධයන්ට පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා මේක කළ හැක්කක්. මෙතෙන් ගිය ඇත්තන්ට අශීරුතාවයකටපත් වෙනවා. ඒ මොකද මේක කාටවත් කියන්න තේරෙන්නේ නැහැ. මොකද අපි සම්පූර්ණ ගණදෙනුව කරන්නේ ලෝකෙත් එක්ක මේ සංඥානෝ. සංඥානෝ තමයි නිල් කොළ රහ කහ රතු කියලා අඳුනගන්නේ, දිග පළල මැනගන්නේ. මෙන්න මේ නෝපියා සංඤී, නෆි සංඤී සංඤී කියන දැන ගියාට පස්සේ මේ පුද්ගලයාට තේරෙන්නේ එකපාරට ගැසිලා තැරියව. මොනවා වුණාද හොයාගන්න බෑ. කොච්චර වෙලා හිටියත් දන්නෙත් නෑ. ඉඳගෙනද හිටගෙනද කියන එකක් නැති වෙන්නේ. මුල් මුල් වෙලාවේදී මේක ලොකු අබැග්යක්. ලොකු බයක්. ලොකු තිගැස්මක් වෙනවා. මේක සංඥාව පිළිබඳව දැනගෙන ඒක හරහා යන්න භාවනා කරන එක නම් මේක කලබලයක් අබැග්යක් විදියට නෙමෙයි සලකන්නේ මේක තමයි කෙලෙස් අඩු හිතක ස්වභාවය මේකට බය වෙන්නේ සක්කාය දිට්ඨිය කියන ගෞරවය නිසා මේකට බය වෙන්නේ මම ආයනයේ තියෙන ආශාව නිසා. නිත්‍ය සංඥාවට තියෙන මේ ආශාව නිසා. මම බුදුන් ජීවිතේ පූජා කරලා ධර්මයට පූජා කරලා සංඝයාට පූජා කරලා මගේ ශීලය අදාහගෙන මම මේක මගේ හැබෑ නිවහන කරගන්න. මේක මගේ ප්‍රകൃතිය කරගන්න. කියලා ඒන තිගැස්වීමට ඒන නැති භාවයට හිස් භාවය නිවහනක් කරගන්න උත්සාහ කරන්න නම් යෝගාවචරයා මේ සංඥාවේ කියන නාඩගම් මායාව එහෙම නැත්නම් මායම දැනගත්තොත් සමහර විටක මෙන්න මේ වාගේ රූපයන්ගෙන් වේදනාවන්ගෙන් සංඥාවන්ගෙන් විනිර්මුක්ත වෙච්ච තැනකට හිත ගන්න පුළුවන්. හැබැයි මේ නිවන නෙවෙයි. තාම නිවන නෙවෙයි. නමුත් පළවෙනි ස්කන්ධ තුන රූප වේදනා සංඥා නැති කරගත්ත තැනකට යන්න පුළුවන්. ඒක හරීම සුවසේ සුවසේවාව සලසන තැනක්. සමහර වෙලාවට අපි නිින්දදී මේ වගේ තැන් වලට යනවා. මෝහණය කරලා සමහරලාට මේ වගේ තැන් වලට ගන්න පුළුවන්. මේක කිසිම නිින්දක් නෑ කිසිම මෝහණයක් නෑ භාවනාවෙන් යනවා. ආන්නේ විදියට ඒ සංඥාවේ සාන්ත තත්වයකටපත් වෙලාට පස්සේ ඒ යෝගාවචරය තනි වෙනවා කියා ගන්න බැරි වෙනවා හී ගොළුෙක් දක්ව හීනයක් වගේ වෙනවා නමුත් අපිට ਸਰුවචනාංශිකේ තියෙන මහා කරුණාව නිසා ප්‍රඥාව නිසා. උන්වහන්සේ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා භාවනා කරනකොට මේ වගේ තැනකට එනවා කලබල වෙන්න එපා. එතෙන්ට යනකොට සීලය අදිෂ්ඨාන කරන බුද්ධ ධම්ම සංඝ කියන එකේ ඇදහිල්ලකින් යුක්තව යන්න ඒක මිනිස්සුකට පමණක් මේ ජීවිතේ කළ හැකි සිල්වතෙකුට ගුණයකට පමණක් කළ හැකි උත්තරම දෙයක් කියලා ඒක හුරු කරන්නේ කියලා. ඒක නමුත් අර කියා ගන්න බැරි తত্ত্বය මේ වෙලාවේදී සෑහෙන බාධාවක් කරන යෝගාවචරයට මොකද්ද කියන්නේ අන්ධබන්ද කරනවා කලකොල කරනවා නැවත නැවත කරලා මෙතෙන් ගියොත් මොනවාරි කියා ගන්න බැරි වුණාට යෝගාවචරය තේරුම් ගන්නවා මෙන්න මෙතෙන්ට එනකොට තමයි Taman ඒ Tamanගේ කයයි හිතයි ඔක්කොම එකක් වෙන තැන නැත්තම් කය කොහෙද යන්නේ හිත කොහෙද යන්නේ අපේ ඔළුව මොකද්ද කතා කරන්නේ හෘදේ වස්තු වෙන මොනවද කතා කරන්නේ මෙතෙන්ට යනකොට මේ සංඥාව පටලැවි අයින් වුණාට පස්සේ මායාව අයින් වුණාට පස්සේ තමන තේරෙන්න පටන් අරගන්න මේක ඇතුලේ පුදුම පිරිසුදු ගතියක් හරියට අනාකූල ප්‍රවාහයක් ගලනවා වගේ කැලයක් මැද තියෙන වතුර විලක බොර නැතුව රැලි නැතුව වතුර විල බොහෝම පිරිසිදු වුණා වගේ තමන්ගේ හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා එතකොට තේරෙනවා මෙතෙන් එන්න කොච්චර පැය ගණන් භාවනා කරන්න ඕනද අරමුණ කොච්චර කෝටි වාර ගණනක් මේ වශී කර ගන්න ඕනේද? එහෙම කරනකොට කරනකොට තමයි තේරෙන පටන් ගන්න මේ ගිවම් කරගෙන එනකොට নানা ප්‍රකාර හීන ලෝකවල මායා ලෝකවල පහු කරන තමයි එන්නේ. මෙතෙන්දී ඇති වෙන తත්වේ නිසා යෝගාවචරය තුළ පුදුමාකාර sannivedanaya පිළිබඳ පරිචයක් එන පටන් ගන්නවා. අපි අද දවල්ට සාකච්ඡා කරා ඒ රහතන් වහන්සේ නමකගේ හෝ ආර්යයන් වහන්සේ නමකගේ තියෙන මේ ශිවපිලිසිඹියාග පිළිබඳ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා අපි මේ අර්ථ කියලා පිළි අරගන්නේ මේ රූපේ මායා ටික, වේදනා මායා ටික, මේ සංඥාවේ මායා ටික. නමුත් ඒ විනිවිද ගියාට පස්සේ මොකද්ද වෙන සත්‍යක් තියෙනවා වෙන සත්‍යක් තියෙනවා. ඒ වගේ උඩ දාන්නේ නැහැ, දඟලන්නේ නැහැ. ඕම සාන්තව ගමන් කරන බොහොම සුවයලවන පැවැත්මක්. එහෙම ගමනක් තියෙනවා. අන්නේ ගමනට ගියොත් අපි manussකම කියන්නේ මොකද්ද හඳුනනවා. මේක දන්නේ නැතුව රූප ශබ්ද ගන්ධ රස දිගේ අපි මේ කොච්චර ව්‍යාවෘත වෙලා හිටියත් ඒක නන්නත්තර වීමක් පමණයි. ඒක අන්දබන්ද වීමක් පමණයි. මෙතන ගියාට පස්සේ sannivedanaye කොච්චර ඇති වෙනවද කියලා කියනවනම් මේ පුද්ගලයාට මේ මිනිස්සු ඇයි මේ ලෝකේ විකාර කරන්නේ? ඇයි මේ වංච කරන්නේ? ඇයි මේ චපල වැඩ කරන්නේ? ඇයි මේ ඊර්ෂ්‍යාකම් කරන්නේ? ඇයි මේ මාන්නක්කාරකම් කරන්නේ? ඇයි මේ ලෝභ කරන්නේ කියලා හොඳට තේරෙනවා අනුකම්පාවක් හිතෙනවා. අනේ මේ මිනිස්සු කවදානම් මේ සත්‍ය අවබෝධ කරයි. මෙච්චර ලස්සනට මේ පාරක් තියේදී අපි මේ සැප හොයනවා රූප බලලා. සැප හොයනවා සද්ද අහලා. ගඳ බලලා රස බලලා පහස ලබලා ඇහැ පිනවලා කන පිනවලා නාසය පිනවලා දිව පිනවලා කය පිනවලා අපිනවන්න පිනවන්න වෙන්නේ මොකද අපි බාහිරට නතර වෙනවා මේ සංඥාවේ ක්‍රියාකාරකම් බලන්න අපිට අවස්ථාවක් නැති ඒ නිසා මානව ප්‍රජාව කෙරෙහි සතුන් කෙරෙහි අපාගත සත්තු කෙරෙහි නිරි සත්තු කෙරෙහි දිව්‍යයන් කෙරෙහි බ්‍රහ්මයන් කෙරෙහි බුද්ධම අනුකම්පාවක් ඇති වෙනවා ඉතින් මේ මිනිස්සු Taman දකින්න සත්‍යය, Taman දකින්න සංඥාව, Taman දකින්න දේ ඇත්තයි කියාගෙන ඒක ඔප්පු කරන්න මේ ගහපා දෙමින් නඩු කියමින් දෙපා වේලි බැඳගෙන මේ වස්තු අල්ලගෙන මේ නටන්න නැටිලේ කවදානම් මේකේ විනිර්මුත්ත වෙච්ච මේ සංඥාවේ tempat tattwekටපත් වෙයිද කියලා ඊට පස්සේ මේ මිනිස්සයා කතා කරනවා නම් කතා කරන තව කෙනෙකුට මේ මායාව නැති වෙන එකක් පමණයි තවදුරටත් මේ මිනිස්සු පිස්සු වැටලා ඉන්න පිරිසුන තම මායාව ඇති කරන්න ඕන කමක් නැහැ. ඒ වගේම මිනිස්සෙක් ඇයි මේ දැක දැක දන දන තමන්ගේ අම්මට වංචා කරන්නේ තාත්තට වංචා කරන්නේ දරුවට වංචා කරන්නේ සහෝදරට වංචා කරන්නේ රජයට වංචා කරන්නේ අසල්වැසියට වංචා කරන්නේ කියලා අනේ මේ මනුස්සයට වෙන කරන්න දෙයක් නැහැ. මේ මනුස්සයා ඉන්නේ ලොකු සංඥා ලෝකයක. ඒ සංඥා ලෝකේ ඊට පස්සේ කොහෙන්ද කොට ගන්න. අර මුවාවත් මේ මේ මනුස්සයටත් බයයි මිරිඟුවක් පස්සේ දුවාන දුවාන දුවාන දාගෙන යනකොට මොහාට කොහොම කියලා දෙන්නද මේ උඹයි දුවන්නේ මේ ගින්දරක් පිටිපස්සේ වතුරක් පිටිපස්සේ නෙවෙයි කියලා මොහා අපිට බයේ දුවන්නේ කිට්ටු කරලා කතා කරගන්න බැරි වෙනවා ඉතින් ඒ වුණාට ඊට පස්සේ ඒ මිනිස්සයා මේ තාම තාම Taman නිමන් දැකලා නැහැ මේ කියන්නේ සංඥාවෙන් ගැලවිලා පමනයි කියලා දන්නේ නැතුව මේ தத்துவයටදී අනුන්ට බන කියන්න පටන් ගත්තොත් අනුන්ට උපදෙස් දෙන්න පටන් අරගත්තොත් මහ විශාල අවුලකටත්පත් වෙනවා. ඒක හරීම සෝචනීය තත්ත්වයක්. ඒක බුරුම ස්වාංශ කියේ භාගයට තම්බිච්ච allele අනුන්ට කන්න දුන්නොත් කාපුණියකත් බඩරක් වෙනවා. මේ මනුස්සයා ඉන්නේ බොහොම වටිනා තැනක රූපේ පිළිබඳව වේදනා පිළිබඳව නිර්වුල් සංඥා පිළිබඳ නිර්වෘල් නමුත් තව ගොඩාක් සංස්කාර තියෙනවා මේ අනුන්ට බන කියනවා කියන්නේ අලුතෙන් සංස්කාර රැස් කරනවා. එලවෙලව බණ කියන්නේ. පිටිපස්සේ එලවෙලව බණ කියන්නේ වෙලාව. එහෙම නැත්නම් ලෙඩ තියෙන කට්ටිය තම ළඟට එන්නේ කියලා ආරාධනා කර කර ප්‍රතිකර්ම කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට කටයුතු කරන්න ගියාම අර සංඥාවන්ගෙන් ඇති වෙලා සංඥාවල් වල අවබෝධ කරන ඇති කරගත්ත පිරිසුදු දියට ආය බොරටි එකතු කරගන්න. ආය අනාකූල ප්‍රවාහය ආකූල කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ මට මතකයි කියනවා සමහර ඇත්තන්ට විවිධ ක්‍රම මතින් මේක අහුවෙනවා දාර්ශනය හදාරනකොට අහුවෙනවා. එහෙම නැත්නම් භාවනා කරනකොටත් අහුවෙනවා. සමත භාවනාවේදී අහුවෙනවා. අහුණාට පස්සේ ඒකොල්ල ඒ භාවනා ක්‍රම පැත්තක තියලා අනුන්ට උපදෙස් දෙන්න පටන් ගන්නවා. කොච්චර ලස්සනට ඒ දේවල් විස්තර කරනවද කියලා කියනවනම් ඒ බුදුම සංස්කෘතික වචනෙම කියනවනම් ඒ මනුස්සයා ගල් පිළිමයකට කතා කරුවත් ගල් පිළිපේ වුණත් කියන දේ පිළි අරගෙන ඔළුව වණයි කියලා හිතනවා කියනවා. ඒ තරම් ලස්සන කතා කරනවා. එනිසා අපි මේ ලෝකේ උදේ ඉඳලා හැන්ද වෙනකම් රේඩියෝට අහුම්කම් දෙනවා කියලා කියන්නේ අන්නේම පිස්සෝ කතා කරනවා. මොන්නම ಗುಣ පද්ධතියක්වත් ඔය මිනිසු ගාව නැහැ. එකෙක් ගාවත් බයලජ්‍ය දෙක නැහැ. ජනමාධ්‍ය කියන්නේ ජඩ මාධ්‍ය. ඕකේ ඉන්න මිනිසුන්ට එකම මිනිහකටත් බයලජ්‍ය නැහැ. මිනිසුන්ට ඕන කරන්නේ සල්ලි විතරයි. දොන කරන ප්‍රසිද්ධිය විතර ඕන කෙනෙක් උස්සලන්න පුළුවන් ඕන කෙනෙක් පහත් කරන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු ලස්සන්ට ඇඳගෙන hina වෙලා මේ කතා කරන කතාවල් වලදී අහුවෙන ප්‍රමාණය දිහා බලනකොට බුදුරජාණන් වහන්සේගේ මේ නිහඬ බණ නිස්සබ්දව කතා කරලා කියන මේ බාහිරේ නෑ සත්‍යයක් සත්‍ය නම් ඇතුලේ තියෙන්නේ මේ මිනිස්සු මේ සංඥාව හසුරවන්න දාන ජනමාධ්‍ය හසුරවන්න දානවා ගෑණි මිනිහා කරන්න විතරයි බැරි ඒක නිසා ඒ සංඥා පිළිබඳ යම් ප්‍රමාණික සුද්ධිය ඇති වුණාට පස්සේ ආයෙත් බාහිරවර්ති වෙන්න දෙන්න එපා මේ තමන්ගේ සුද්ධමී ආධ්‍යාත්මික ගමන බාධා කරගෙන. ඒ වගේම මේ වෙන කවුරු හරි තමන්ට මොනවාරි කියනකොටත් හොඳට පැහැදිලිව තේරෙන පටන් අර ගන්නවා. ඇයි මිනිස්සයා මේ මේ මේ නිදර්ශනය ගත්තේ මේ භාෂාව පාවිච්චි කරේ මේ විදිහට කතා කරේ ඇයි මේ අතපය දිගාරින්නේ කියලා හොඳට තේරෙනවා. ඉතින් මේ තේරෙන එක Taman තේරුම් අරගන්න ඕනේ මේ දැනට ගෙවම් කරපු රූප වේදනා සංඥා නිසා ඇතිවෙච්ච දෙයක්. නමුත් ඉස්සරහට තියෙන සංස්කාර වලට අහු වෙලා මේ තියෙන. ඒ නිසා Taman වගේ බලව ගන්න ඕනේ. හිතත් පස්සට කරගෙන, කයත් පස්සට කරගෙන පරිස්සම් වෙන්න. ඒ නිසා මෙතෙන්ද යනකම් රූප රූප භාවනාවේදී නැත්නම් කායනුපස්සනාවේදී වේදනානුපස්සනාවේදී දක්ෂ වෙච්ච කෙනා මතක තියාගන්න ඕනේ මේ ගිනින ගුණ ජීවිතය කඩාපැද ගන්න නැතුව ඉදිරියට යන්න නම් මේ භාවනා නොකරන කෙනෙකුට වඩා අමාරු තත්වයක දැන් තියෙන්නේ මොකද කියන ඕනම දෙයක් අහුම්කම් දෙනවා ඕන කෙනෙක් පිළිගන්න. ඒ ඕන කෙනෙක් බැන්නත් ස්තුති කරුවත් ඒකේ වචනේ ගන්නත් දන්නවා. නමුත් මේ ਬਾගෙට තැම්බෙච්ච allele බව තව වැඩ ඉවර වෙච්ච නැති බව මේ මිනිස්සුන්ට හරි අමාරුයි ඒත්තු ගන්නලා දෙන්නේ. එයා හිතන්නේම ওই කාටවත් මේ ಗುಣ නැහැ මට තේරෙන්නේ දේ ඒක නිසා මම කියනකොට මට ඊර්ෂ්‍යයි කියලා. සර්වඥාන්ස මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පිරුවේ කිනකොට වචනයක් කිව්වොත් අහන්න පුළුවන් තරමේ විශ්වසනීයක් ලබ්ධක් ලබා ගන්න. විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා මෙතන භාවනා කරපු අය අරසා කරන්න. මේ කට්ටිය විවෘත කරන්න එපා. විවෘත කරුවොත් මේගොල්ල මේ හදිස්සියේ හදිස්සිය නෙමෙයි. වැඩිවියපත් වෙච්ච ගෑනු ළමේ පුරුෂාන්තරයකට ගියා වගේ. පුරුෂය හරිය කැමැති වැඩිවියපත් වෙච්ච ගමන් ස්ත්‍රියවකට. අන්තිකේ ස්ත්‍රියව දන්නේත් නැහැ පුරුෂාන්තරට ගියාම මොකද කරන්නේ. ඉතින් අම්මල තාත්තලා මොකද කරන්නේ? ඇත්තෝ ගෙට ගන්න. බටහිර ලෝකේ මොනම දෙයක් අත්හැර මෙවුවා. අද බටහිර ලෝකයේ තියෙන ඒ වැඩ දිහා බලනකොට මේ අමතර කතාවක් නමුත් මම අහලා තියෙන දෙයක් කිසිම උසස් පෙළ පන්තියක ගෑනු ළමයෙක් නැහැ ළමයි හම්බ වෙච්චි නැහැ ඒ නිසා ඒ ළමයි ගෙදර නතර වෙනවා බබාට කිරි දෙන්න අන්තිම ලෝක දෙන්නේ පොඩි අඩු වයස්කාර ළමයි ඉස්කෝලේ අධ්‍යාපනය කඩා ගන්න. අන්තිමට රජයට සිද්ධ වෙනවා මේ මිනිසුන්ට ඩෝල් එක ගෙවන්න. රජය ගණන් කරලා බැලුවලු මෙවැනි ගෑනු ළමයි මේ විදිහේ ලිංගික ජීවිතවල කල්ැතුව ගත කරලා ළමයි හම්බෙලා අධ්‍යාපනය කඩාගත්තොත් රජයට වෙන වියදම. ඒ අනුව බලනකොට ඒ බබා රජයට බාර ගන්නට කමන්නේ මේ අම්මට උගන්වන එක ලාභ නිසා හැම උසස් පෙළ පන්තියක් ගාම දිවාසොරකම් මැදිස්ථානය රජේ ගානේ දාලා දීලා තියෙනවා. අපිට බබා දෙන්න ඕගොල්ලෝ ගිහිල්ලා ඉන්ටර්වල් එකේ ඇවිල්ලා කිරි දීලා ගිහිල්ලා ඉගෙනගෙන මොකක් රසාවක් කරලා බේරෙන්න දීය. ওই දියුණු සම්මත රටවල හැටි. මේ වගේ අයාලේ අඛාලේ පුරුෂාන්තරයට ගියාම වෙන වැඩේ. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට තමයි හරි අහස පෑදුනා වගේ සරත් සමේ සඳ පෑවුවා වගේ හොඳ ඥාන පහළ වෙනවා. හොඳට කාටට කියලා දෙන්න පුළුවන්කම පහළ වෙනවා. අන්නේ වෙලාවේදී මතක තියාගන්න මේ සංඥාවේ තියෙන ව්‍යවුල නැති වෙලයි තියෙන sannivedane හරියනවා නමුත් මේ පුද්ගලයා කතා කරන්න යෑමෙන් තමන්ගේ ඉස්සරහ වැඩවලට සෑහෙන බාධාවක් ඇති කරගන්නවා. එනිසා මේ හොඳ නරක දෙක ළඟ ළඟ තියෙන. රූපස්කන්ධේ නතර කළ නැත්නම් කායනුපස්සන ඇතිවිචි දක්ෂකමීදී තහුවෙන අහුවිලි වගේ අත්තිනවා. ඊට වැඩි ගැඹුරකට අහුවෙනවා මෙතන. අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම සහ මේ කතා කරන අයගේ තියෙන දේවල් දිහා බලනකොට ගිහිව ඇවිල්ලා අහනවා සංස මේ පොතේ තියෙනක මොකද කියන්නේ? මේ ගුරුවරයා මෙහෙම කියනවා මේකට මොකද කියන්නේ? මට මෙහෙම වැටුණා මෙහෙම මොකද කියන්නේ කියලා. මොන්නම තාලකින් වන්දතු හොඳම වැඩේ තමයි අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව හොඳ නම් ගිහිල්ලා කරන්න. මෙච්චර ලස්සන තියෙනවා 1 2 3 4 ක්‍රමේ ඒගොල්ලන්ට ඕනේ උඩින් ඇවිල්ලා කෙලින්ම මේ සංඥා පිළිබඳව පටලවාගත්ත කට්ටිය පුදුමාකාර ක්‍රම උගන්වනවාද. ඒකට කියන්නේ මයි ළඟට එන්න එක බණක් ඇහුවොත් මම සෝවාන් කරනවා. එහෙම නැත්නම් එක සුමානයකට දවස් හතක් තියෙනවා හත අහපුකම හරි කිය. මම හිතුවා ඇත්තට මේක ලංකාවේ විතරයි තියෙන්නේ කියලා. නමුත් බුරුමේ මයිත් එක වැඩ කර ඕලක් අල්ලගන්නේ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ ගුරුවරයා ගාව බණ 365ක් කියනවා 365 365 දවස් කරනකොට අවුරුද්දෙන් එයා සෝවාන් කරනවා. තව කෙනෙක් ගාව තියෙනවා බණ 30ක් බණ 30 දවස් මාසය ඇතුළත අහන දැන් මාසෙන් සෝවන් කරනවා. තව කෙනෙක් ගාව තියෙනවා බණ සෙට් එකක් දවස් 7යි දවස් 7 අහනකොට සෝවන් කරනවා. දැන් මේ මෑතකදී එක්කෙනෙක් පහල වෙලා ඉන්නවා කිව්වා එක පැයයි පැයෙන් සෝවන් කරනවා. කොයිකොල්ල විශ්වාස කරන්නේ මැලේසියා ඉඳලා ප්ලේන් එකක් charter කරගෙන බර ගානක් අවයි පැයට බණ අහලා යනවා. නම් බුරුමේ ඉඳලා. මයිට් එක භාවනා කර හිටපු උසස් පෙළ බොහොම දක්ෂව පහළ දක්ෂව පහසු වෙච්ච ළමයෙක් හිටියා පැවිදි වෙලා මෙයා මට ඇවිල්ලා හොරෙන් කතා කරලා කිව්වා මේ යනකම ගාව තමයි ස්වාමීන් වහන්සේ කැමති නැද්ද පැයකින් බණහලා සෝවන් වෙන්නේ. ඊට පස්සේ මම කෝනේ මට හදිස්සි යනවා මං අන්තිම බස් එකේ ඉන්නම් කියලා. සුමාන කිමිවස චූරු වල ගිහිල්ලි වල උදු පිළිමක් ගහ මේ වාඩි වෙලා ගෙනාව ෆොටෝ එකක් ගෙනත් දෙලා දැන් වැඩේ හරි කිව්වා. බලනකොට මේ පංචස්ථානයේ ඉඳපු බර ගාණක් මෙයත් එක්ක ගිහිල්ලා අර මැලේසියාවෙන් ආපු ප්ලේන් එකේ කට්ටියත් එක්ක ගිහිල්ලා අර පැයේ බණ අහලා ඇවිල්ලා දැන් ඔක්කොමලා සෝ අහං වෙලා කියනවාද නැත්නම් සෝවන් වෙලා කියනද මන් දන්නේ මේ මමයි කිය මේ සංඥාවේ කියන මේ පටලවිල්ල බුදුරජාණන් වහන්සේ මේවා සියරම දැනගෙනයි කතා කරේ මේ සීල සමාධි ප්‍රඥා කියලා ක්‍රමයක් තියෙනවා කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ක්‍රමයක් තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර කියලා ක්‍රමයක් තියෙනවා. ඒකේ පෙර ආනිසංශ තියෙන පෙර පාරමිතා තියෙන නැත්නම් කෙලින්ම සංඥානුපස් සංඥා ස්කන්ධෙන් වැඩ පටන් ගන්න බෑ කියලා දෙයක් නෑ. නමුත් මේක මායාවක් කරගෙන මේක විකුණගෙන කන තැනටපත් කරගෙන මේ ශාසනය වැඩ කරන්න ගියාට පස්සේ මොන්නම තාලකින්වත් ගින්නට පයින් පළඟැට්ටෙක් වළක්වන්න බැරුව වගේ අද තියෙන මේ භාවනාවේ තියෙන තද බල ඉල්ලීම නිසා මේ වටිගේ රොද බැඳගෙන යන මේ යෝගාචර දිහා බලනකොට ඉතින් සොරි කියලා තමයි කියන්නේ. මම බොහෝමත්ම සන්තෝෂ වෙනවා අපි ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මම කිසිම තැනක පටලවෙන්නේ නැති වෙන විදිහට ලස්සනට ඉර ඇඳලා තිබ්බා. මේ ඉක්මන් ගමන් යන්න යන්න එපා. මේ 1 2 3 ක්‍රමයට පුරවාගෙන හිමි හිටියම්. එමීට යන්න යන්න අර ඉබ්බගේ හා වගේ සෙල්ලම තමයි කියන්නේ. ආවට ලොකු වමනාවක් තියෙනවා මේ වතුරේ ඉන්න ඉබ්බ කොට ගන්නකොට කොහොමද තරගයක් පවත්වන්නේ. ඉතින් ඉබ්බ කියනවා නෑ මට ඕනේ නෑ. එහෙනම් තරගෙ නෑ මොකක්ද අනේ මොක නිකන් ඉන්නේ කිය අපි ඔය ඔලිම්පික් යන්න ඕන අපි වෙලේ දුවමු. කියලා කියලා කියලා බැරි තැන තමයි ඉබ්බ කියන්නේ. ඉතින් මේ හා හා මිට ඕනේ නම් යම් කියලා. ඉතින් අර ආම විජහට ගිහිල්ලා මා ජයකණු පිටවාගෙන පටන් ගන්න තැන් පිටවන කැලේ ඉන්න සත්තු සේරටම කියලා ඔන්න බලාපන් මං අද වැඩ පෙන්නන්නම් කියලා ඉබ්බත් එක්ක ඕන වෙඩිල්ල පත්තු කරනකොටම ඉබ්බා වනු ගන්නවා හවපයින් ආව බලන දැන් ඉස්සරහට කියලා බලනකොට දැන් මම දුවගෙන ගියාට මේක තරංගයක් නෑනේ තනියම මිනිස්සු කියලා දිනුවට වැඩක් නෑනේ ඒ නිසා ඉබ්බා මෙතෙන්ට කිට්ටු වෙනකන් පොඩ්ඩක් හාන්සියක් දාගන්න ඕන කියලා ඌ හාන්සියක් දානවා ඉබ්බා වනු ගන්නවා කුහිල ගිලන්ට උඩ ඉබ්බා දිනනකම්ම පිරිස ජයഘോഷා නගිනකම් හාවට මතක නැති වෙනවා. අන්න ඒ වගේ තමයි ඔය කායනුපස්සන ඉක්මවල වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් කරන්න යන ඒවා 100ක් වැරදි නෑ. නමුත් මේකේ තියෙන මායාකාරී ස්වરૂපේ කියන්නේ සංඥා දියුණු කරගන්න මට්ටමට යනකම් භාවනා කළත් ඉස්සරහින් තියෙන සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධයේ තියෙන මායාකාරී ස්වરૂපය ගැන අව탁සීරුවට ලක් කරොත් ඒකට බුදුහාමුදුරුවෝ වග වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ලස්සනම එක පෙන්ලා දීලා තියෙනවා. ඊටසා මෙතන බොහෝ වාර ගණනක් මේ Tamand ඇති වෙන දේ බල බල බල බල කටයුතු කළොත් මේ පුද්ගලයාට මේ භාවනාවේදී හම්බෙන මේ සංඥා විරත්තස්ස ගතිය එදිනදා ජීවිතයට දාලා ඒක වැඩ කරගෙන යනකොට මේ ගැටලු නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් බා බාහිරින් සාතික වෙන්න ඕන. පරියන්කේදී විතරක් වෙලා බෑ. සක්මනේදී සාතික වෙන්න ඕනේ. එදිනදා ජීවිතේ සාතික වෙනවා. අනුන්ගෙමුත් තේරෙන්න ඕනේ මේ මනුස්සයා ගැටලා ගැට වැටෙන්නේ නැති තැනකට වැටලා ඉන්නවා කියන්නේ. එහෙම නැතුව මේ පරියන්කේකදී එක්කදී දෙකදී මොනවාරි වුණාට අදිශ්‍ය කලබල වෙලා කතා කරන්න හදනවයි කියලා කියන්නෙම මේ සංඥාවේ තියෙන මේ මායාකාරී බව දන්නේ නැතිව. ඒ නිසා සංඥාවේ නසඤ්ඤ සංඤීනෝපිය සංඤීන විසඤ්ඤ සංඤීන විභූති සංඤී මෙතෙන්ට යනකොට සියලු රූප ධර්මයන් ගෙවෙනවා නිවන් දැක්කා වගේ තමයි. ඒවන් සමේතස විභෝති රූපං රූපේ සම්තිතව. සංඥා නිදානානි ප්‍රපංච සංකා. ලෝකේ ඇති වෙන තාක් මේ ප්‍රපංච කරන්නේ. එහෙම නැත්නම් මේ හිත අයාල යන ගතිය මේ සංඥාව මුල් කරගෙනයි කියේ. නිසා මෙතනදී ඇත්තටම අර කායනුපසනාවට වැඩිය ලොකු වගකීමකින් වේදනානුපසනාවට වැඩිය ලොකු වගකීමකින් තමන්ගේ කටයුත්ත වැඩ බහුල කරගන්න නැතුව අවුල් කරගන්න නැතුව දිගට ගෙනියන්න උත්සාහ කරනවා. ඒක නිසා මේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සංඥා විමුක්තස්සන සම්ති ගන්ධා ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහාති. යම් කෙනෙකුගේ මේ සංඥාවෙන් විමුක්ත වෙච්ච ගතිය චිත්තක්ෂණයට හරි දකින්න නම් භාවනාවේදී ඒ පුද්ගලයාට තේරෙයි ඇහැරලා වැඩ එදිනදා වැඩ කරනකොට මේ ගැට වදින්නේ මෙන්න මෙතනයි මේ යමක් අල්ලන දැඩි මතධාරී වුණොත් තමයි. අදානගාහි දුප්පටි නිස්සග්ගී කියලා කියනවා දැඩිව අල්ලා ගන්නවා අතහරින්නේ. මේකමයි වෙන එකක් වෙන්න බෑ කියලා රණ්ඩු කරනවා. ඒ වෙනුවට ආයෙකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන් මේ චපලකමක්වත් එහෙම නැත්නම් මේ අමරාවික්කේපවාදයක්වත් නෙවෙයි. මට මේ දේ දිනාගත්තත් ඇති වැඩක් නැහැ, පෙරදුනත් වැඩක් නැහැ. මේක නෙවෙයි මගේ දේ. මට ඕන කරලා තින්නේ අවසාන දේ. මේ දිනන්න හදන්නේ මොකද්ද? එක්කෝ රූපයක්. එහෙම නැත්නම් වෙන ලාභයක්, වෙන සත්කාරයක්, වෙන මාන්නයක්, වෙන දෙයක්. මේක ඕන දෙයක් වෙච්චාවයි කියලා ගැට වැටෙන්නේ නැති තාලෙට මැදමාවත තෝරාගෙන යන්න නම් පරියන්කේ මේක වෙලා බෑ. හොඳට බලන්න ඕනේ මේ ඇති වෙච්ච නිසා එදිනදා ජීවිතෙන් Tamanට ගැලවුමක්. ගැට නොවැදෙන තත්වයක් එනවා නම් අන්න යෝගාචර හිතා ගන්න පුළුවන් අර සංඥාව පිළිබඳ අවබෝධය මාට දැන් එදිනදා ජීවිතේ හම්බ වෙනවයි කියලා. පරෝජනයක් ඒ උන්ටන් යොදවලා බලන්න පුළුවන්. පඤ්ඤා විමුක්තසන සම්පෝහා හොඳට ප්‍රඥාව ඇති වුණාට පස්සේ කියනවා මේ කාටවත් ඔප්පු කරලා පෙන්නන්නවක්වත් හදිසි කරන්නවක්වත් ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකක් දාන්නවත් ඕන කමක් නැහැ. ඔක හිතත් කරමු. අනිද්දත් කරමු. ඉන්නනිද්දත් කරමු. ඒකවල කවදාකවත් භාවනා කරන කෙනෙකුට මේ ආතතියක් එන්නේ ආතතියක් එන්නෙම මේක ඉක්මනට ඔප්පු කරගන්න. අනිත් එකනට ඉස්සෙල්ලා මේක කරන්න හදනකොට ඒකෙන්ම තේරෙනවා මේ සංඥාව කොච්චර මායාකාරී කරනවද කියලා. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ භාවනා ජීවිතයේ මේ සංඥාව විරක්ත වෙච්ච තැන් මේ එක්කෙනෙකුටවත් නොලැබිලා නැහැ. අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. නමුත් ඒක මේ කියන්නේ මේකයි කියලා එක්ක දන්නේ නැහැ. නැත්නම් ඒක අවත අඩුක්ෂේරුවට හෝ අවතක්ෂේරුවට ලක් කරගත්තට පස්සේ ඒක පිළිබඳව සිහිනමවනවා බලාපොරොත්තු ඇති කරගන්නවා. ඊට පස්සේ මේ ඉක්මනට ලබා ගන්න හදනවා. එහෙම නැත්නම් ඒකේ වෙන වෙන ව්‍යාපාර කරන්න හදනවා. ඒ වෙනුවට බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ ඒක භාවිත කරන්න. ඒ අවශ්‍ය தত্ত্বය එහෙම දීලා නැවත නැවතත් නැවත නැවතත් භාවනා කරන්න. හැමදාම භාවනා කරනට ආධුනිකයෙක් වශයෙන් ආයත් කායන පසනෙන් පටන් ගන්න. ක්‍රමයෙන් වේදනන පසනට හරහා සංඥා පිළිබඳව යන්න ආරින්. නැත්නම් කාය සංස්කාර සංසිද්ධියට පස්සේ චිත්ත සංස්කාර සංසිද්ධියවයි. ඒක එක සැරයක් වුණාට බෑ. කවදාකවත් ඒ සිද්ධ වෙනවයි කියන එක වෙන්නේ නැහැ එක සැරේ. දස දහස්වර කරන එකට තමයි මේ භාවනා කියන වචනේ යෙදේ. ආශේවති භාවේති බහුලී කරෝති. බහුලී කරන්නේ දස දහස්වර කිරීම තමයි එතකොට හරි මේ බුදුජාන් වහන්සේම තමයි ඒක හුවා දක්වලා තියෙන්නේ. එහිම නැවත නැවත කරන්නේ මොන ගායටද? ඒ සඳහා ඇති මේ ඉස්සරට තල්ලු කරන ජවය මොකද්ද? මොනවා ලබා ගන්නද කියන එක නම් මොනම තාලෙමත් උත්තරයක් නැහැ. මොකද ලෝකයා දඟලන්නේ ලාභයට සත්කාරයට කීර්තියට ප්‍රශංසාවට. මේ භාවනා කරන එක නා කිසිසේත්ම ලාභයට නෙවෙයි. මොකද ඇදන්න ලාභයක් ලැබුණොත් අහු වෙනවයි කියන්නේ. ඒ වගේම කීර්තියට ප්‍රශංසාවටත් නෙවෙයි. ඒ වගේම හරි බයක් තියෙනවා මේ අතර තුල වංචනික වශයෙන්, අනුශේ වශයෙන් තණ්හා අනුසය මානානුසය දිත්‍යානුසය වැඩ කරනවද මම මේ කරන වචනෙන් මේ දෙන විග්‍රහයෙන් මේ කරන වැඩ වලින් එනවද කියන හරිය අවදි භාවයක් තියෙන නිසා ඒ යෝගාවචර නිතරම බලනවා පේන්න තියෙනවනම් ජවයක් ප්‍රයත්නයක් ප්‍රයෝගයක් සංස්කාර මේක පුරුද්දට යන වසක් කරනවා මම මේ බුදුන්ව වත කරනවා. මේක කවදාකවත් නෑ ලකුණු ලැබිලක් නෑ. මෙන්න මේ තැනට එනවනම් ඒ ඒ ඒ කිනාට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන මහා පුරුෂය කියන්න වටනයි. උබෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝ සෝ උච්චති මහා පුරුෂෝ යෝ යෝච සිබ්බනි මච්චක. අපි අන්ත දෙක දැනගන්නත් ඕන. ඒකල මධ්‍යම ප්‍රතිපදාව අල්ලා ගන්නත් මධ්‍යම ප්‍රතිපදාවට නොයලෙන්න අන්න ඒ පුද්ගලයාට විතරක් මහා පුරුෂයි කියන්නේ. ඒ පුද්ගලයා විතරයි තණ්හාවට තණ්හා සිබ්බණියට අහු වෙන්නේ නැත්තේ. කියනවා බලනකොට මම හිතන්නේ මෙච්චර අභියෝගයක් මුළු මානවයට මොනම ශිල්පකවත් තියෙනවයි කියලා විපස්සනා වේර. නිසා විපස්සනාවෙන් තොර බෞද්ධ ජීවිතය කියලා කියන්නේ එහෙම නැත්නම් මෙවැනි දෙයකට නොයෙදිච්ච මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ චින සම්පත්තියක් නෝයම. ලැබිච්ච වටිනාම අවස්ථාව මේ ලාමක පුංචි දෙයකට කැප කරන්න හදනවා මේ ලාභයට, සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට නැත්නම් මේ ලෝකයා කරන දෙයට. ඉතින් ඒක පිළිබඳව අර මේ සංඥාවේ සංඥාවේ තියෙන අරඋල්පාස නැති වෙලා මේක දැකපු දවසේ අනේ මම මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්න කියලා බැලුවොත් මහා සංවේගයක් පහළ වෙනවා කවුරු සන්තෝෂ කරන්නද මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ එලවන්නේ මම කවුරු සන්තෝෂ කරන්නද බටහිර නම් කියලා සල්ලි හම්බ කරන්නේ ලාභයට සත්කාරයට කීකිය මේ භාවනා කරන කෙනාට විපස්සනා කරන කෙනාට මුලින්ම පැත්තක දාලා තියෙන නිසා මේ මනුස්සයාට වෙන එකම දේ තමයි ඇයි මේ දේ කරන්නේ කොහොමද මේ දේ කරන්නේ කොහෙන්ද මේකට ජාබිය මොකද්ද මේ ප්‍රයත්නය කියලා කිසිම තාලයකට විස්තර කරන්න බෑ එයාට තමයි කියන්න පුළන්නේ මහා පුරුෂයයි කියලා. නමෝ තේ පුරිසා ඥඤ්ඤ නමෝ තේ පුරිසුත්තම. ඒ ආජඤ්ඤ වූ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ පුරුෂෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන්නේ මොන්නම තාලකින්වත් මායයටවත් අල්ලන්න බෑ. ඇයි මේ දේ මෙයා කරන්නේ කියලා. ඒක හරියට මේ සතිය පිළිබඳව දෙන සිම් මූලික අර්ථකථනයේ choiceless awareness කිසිම තේරුමකින් තේරුමකින් තොරව එන අරමුණ දිහා හෙළුවෙන් බලන එක. මොනම විදියෙන්වත් ඒකට ආරූඪ කරන්න යන්නේ නැහැ මොනවාක්වත් ආලවට්ටම් දාන්නේ නැහැ. ඇත්ත ඇති හැටියෙන් දකින්න ගන්න මේ ප්‍රයත්නය මේ ලෝකයේ මේ කාම වස්තුන් පිටිපස්සේ යන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. මොකද මේ මනුස්සයා හැම වෙලාවෙම සංඥාවක් දාගරම තමයි පටන් ගන්න හොඳ දේ බලන්න ඕන නරක දේ අයින් කරන්න ඕනේ මේ දේ යනකොට මට හොඳ හොඳ දේ ලැබෙන්න ඕනේ කියලා පුදුමාකාර પરමාර්ථ වගේ තියාගෙන ඉන්නවා. ඒ සෑම දෙයකදීම මේ සංඥා විසින් කාදවනවා. භාවනා කරගෙන කරගෙන යනකොට තමයි එනව තැනකට මේක මේ කරන්නම් වෙනුවට කරනවා විසක කාටවත් හුවා දක්වන්නවක්වත් කවුරුත් අතර කැපිපෙනෙන්නවක්වත් යමක් ඔප්පු කරන්නවක්වත් විනාගම බොරු කරන්නවක්වත් මොන්නම ප්‍රයත්නක් කර තියෙනවනම් චේතනා වැඩ කරනවා කර්ම රසය. කර්මයක් රැස් නොවන තාලෙට චේතනාවක් නැතුව මේක කරනවා කියලා කිව්වනම් තේරෙන භාෂාවෙන් කියනවනම් කියන්නේ නිවන් නොදක්කත් නිවනේ වගේ තමයි ඒක. ඒ මනුස්සයා මෙහෙවන්නේ මොකෙන්ද කියලා ඒ මනුස්සයා දන්නේ නැහැ. ඒ වගේ මායයටත් මෙහෙවන්නත් බෑ. කාටවත් එයාගේ රිමෝට් කන්ට්‍රෝල් එක අහුවෙන්නේ නැහැ. එනේන දේ බල බල ඉනවා. එනේන දේට අවතියෙන් බලා ඉනවා. අන්න එහෙම කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සංඥාවේ තියෙන ඒ කොක්ක ඒ කාදමන ගතිය දුරු කරවන්න ඉතින් අද ලංකාවේ තියෙන බුද්ධ ධර්ම අරගෙන බැලුවොත් දැන් ලෝකයේ තියෙන බුද්ධ ධර්ම අරගෙන බැලුවොත් අද බුද්ධ ධර්ම ගොඩාක් කලට පාවිච්චි කරන්නේ මේ සුව සේවාව සඳහා හීලින් වලට එහෙම නැත්නම් මේ තරවර මේ බෝධි පූජාවල් තියෙනවා ළමයි හම්බ වෙන්නයි රට යන්නයි ඉංග්‍රීසි ඉගෙන ගන්නයි නානා ප්‍රදේවල් ඉතින් මේවා දිහා බුදුහාමුදුරේම දැක්කා නම් බුදුහාමුදුරගේ නම පාවිච්චි කරලා මේ මිනිස්සු කරන දේවල් එන එකක් නැහැ. ඔය බලංගොඩ ආනන්ද පංචාම 1956 ලියලා තිනවා මේ ආටිකල් එකක් බුදුරජාණන් වහන්සේ නොවැඩිනු මැන කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මම අපි අපි ගියේ මම හිතනවා මං ගියේ 88 පැවිදි වෙන්න මාස 3කට විතර ඉස්සලා ගියේ. ගියාට පස්සේ කිව්වට පස්සේ දුවන කියලා පුස්තකාලෙන් ගෙනල්ලා පෙන්නවා. පත්‍රයට ලියලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ හාමුදුරුවමක් වඩිනවලු 11ට විතර වගේ පින්ද මේ පාත්‍රය පිටිපස්සේ දාගෙන දෙවුර වහගෙන පින් බලාගෙන. ඉතින් එතකොට මේ සියන්නිකායේ මහානායක හමුදු දෙනමක් දානේ වළඳලා බෙන්ස් කාර් එකකින් ආපහු යන ගමන් කියනවලු මේ හාමුදුරුව මේ හාමුදුරුව කෙනෙකුට ගැළපෙන්නේ නැති වැඩන්නේ පොට්ටනියක් බැඳගෙන බාරයි යනවා අපි වගේ පිළිවෙලට ඉන්නවනම් දායකයෙක් ඇවිල්ලා කාර් එකක් ගෙනල්ලි වල්ලා කාර් එකේ ගෙනියයිනේ ඒව කිසි දෙයක් නෑ මෙයා මා සංඝයාට ගැළපෙන්නේ නැති මේ වැඩ කරන්නේ මහ මොනවා මේ කරුණක් දන්නේ නැහැ කියලා බැන බැන යනවා ඒක හොඳ වෙලා ඉතින් මේ හාමුදුරන්ට ඇහින්නේ ඊට පස්සේ කතෝලික පාද කෙනෙක් එනවා ඒ මිනිස්සයා පාර එහා පැත්තේ ඉඳලා හාමුදුරන්ට ඔබ පාත් කරලා යනවා කිසි කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න නැතිලු මේ මොකද කරන්න කියලා. ඉතින් ඒ ජවනික රාශියක් පෙන්වනවා. පෙන්වන දවසේ වයසක උපාසකම්ම කෙනෙක් උපාසක මහත්තයෙක් දැකලා අහනවලු ළඟලා හාමුදුරනේ මේ දානේ වළඳුවා කිව්වා. මෙයා උපාසක මහත්තයා තාම කිසි කෙනකින් ආරාධනාවකුත් නැහැ. අනේ හාමුදුරනේ වඩින්න අපේ ගෙදර මේ වෙලාවේ ගෑණි මොන හරි යෝපෝ ඇති කියලා අඬ ගහන ගෙහිලිවරලා මේ තියෙන තැම්බිච්ච දෙයක් අරගෙන මේ හාමුදුරට වළඳලා වගතු ගහනවලු. ඒකට කියනවා මම තමයි බුදුහාමුදුරුවෝ. ඊසා කියනවා අද එහෙම ලංකාවට ආවොත් බුදුහාමුදුරන්ට මොනම තැනකින්වත් සැලකිල්ලක් නැහැ. මොකද මේ බුදුහාමුදුරුවෝ කියලා මවාගෙන කණ්ඩ හදන දේ බුදුහාමුදුරුවෝ ගාව නැහැ. බුදුහාමුදුරුවෝ පින්නන්නේ මේ මායාව අතාරින්න. මේ කරන මේ ආලවට්ටම් අතාරින්න මේ සෝබනේ අතාරල ඉවරලා ප්‍රകൃතිය දක්ගන්නයි කිය. ඊසා කුමාරතුංග මුනිදාස මහත්තයාගේ දවසක් ගිහිලා කියනවා වෙසක් දවසේ පන්සලට. එයා සාරද බුද්ධ අහංකාරයක් නෙමෙයි. එයාට ත්‍රිවිධ රත්න මෙතුනේ රටයි භාෂාවයි ජාතියයි. කොහොමද උපහාසයට කියනවා යනකොට මේ බෝධි පූජා ඉවර වෙලා කට්ටිය බණ මඩුවේ. කුමාරතුමෝ වෝටත් කියලා තියෙනවා බුදුගෙට යනකොට බුදුගේ මල් වාසනේ පුරෝල මල් පුපුරනවා. දොරවල් තේරම වහලලු ඇතුලේ හඳුන් කූරු පත්තු කළා පහන් පත්තු කළා බුදුහාමුදුරණ තියා වැද්දෙකුට ඉන්න බැරිලු ඇතුලේ පුරවල දාලු ඉතින් දොරකට ගාවට ගියාට පස්සේ හිතනලු අයියෝ මේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරෝ මේ මහෞත්තමයන් වහන්සේට මොකද්ද කරලා තියෙන්නේ ඇතුලේ පහන් පත්තු කළා හඳුන් කූරු පත්තු කළා පහන් බුද්ධ පූජා තියලා ඒකට මැස්සව අහලා පහන් පත්තු එළියට බහින්නක පුටුවත් ඉඳ හැදෑ ඊට පස්සේ පුණ්ඩාර කුමාරතුමා හිතුවල දැන් මේකට කියලා මම තවත් පහන මලක් දාලා ඉවර කරන්නේ මොකද්ද කියලා කකුල පාසට ගන්නකොට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මොකද කුමාරතුංග කියලා හුවා. ඒකල අනේ ස්වාමීන් වහන්සේ තිරිසෙනෙකුට කරන්න වටින වැඩක් නෙවෙයි ඔබ වහන්සේට කරලා තියෙන්නේ. මේකත් මිනිස්සුයෙකුට කරනවද? අයියෝ කුමාරතුංග පිස්සු කතා කරනද මම හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට අනේ මං විඳපු දුක් එක බලනකොට මේක මොකද්ද කියලා. මේක නෙවෙයි මට කනගාටු වන්නර හාමුදුරුවෝ මං කිව්වා මං කිව්වා කියන පච ඇහෙනකොට තමයි මට කනගාටු දුවේ. ඊතරම් බුද්ධහමක් අදිති. ඒ නිසා ඒ වගේ තැනක මේ සංඥාව පිළිබඳව කතා කරන්න ගියොත් මේ වගේ අපි වණයක් අතුරුලා හැංගිලා කෙරුවොත් කරතයි. එළියක ගිහිල්ලාම කතා කරොත් වැඩි කල් ආවුස නැහැ. මොකද ඒ තරම්ම ජනමාධ්‍යක දුවන ලෝකෙක පුම්බාගෙන කරන වැඩක් තියෙනවා. නමුත් මම එකක් කියනවා. මේ සංඥාව පිළිබඳ අවබෝධ කරපු මනුස්සයට විතර ජනමාධ්‍ය පිළිබඳ හැකියාවක් කාටවත් දෙන්නේ නැහැ. ඒ මනුස්සයා තමයි sannivedana හොඳටම තේරෙන්නේ. නිසා පරිසම් වෙනවා. පරිසම් වෙලා ධම්මීවා කතා අර්යුවා තුනී භාව. කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් තූෂ්ණී භාවයට පතකින්නේ කියලා. එයින් තොරව නිකන් අනම්මනම් කතා කරනවා කියලා කියන්නේ මේ සංඥා ස්කන්ධය පිළිබඳ අවබෝධයක් නැහැ. කොහොම හරි දන්න දේ අනුන්ට කැපිපෙන්න හදන ගතියක් තියෙනවා. මේකදී හොඳට අඩියට හැරලා බලන්න ඕනේ මේ මෙහෙයුම මේ එළවුම එන්නේ කාමරාගනුසේන්ද දිත් මෙහෙම නැතුව පටිඝානුසේන්ද අවිජ්ජානුසේන්ද කියලා. හැම මෙහෙයුමක්ම අපි කරන්නේ කොහෙන්ද කියලා. බලුවොත් භාවනා කරන අයටයි මම මේ කතා කරන්නේ. ඒත්තන්ට විතරයි මේක පිළිබඳව සාමාන්‍ය අදහසක් තියෙන්නේ. නිසා මේ එන Java මේ එළවුම කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් ඒක පරියන්කේදී නෙවෙයි මේක අපි අල්ලන්නේ. පරියන්කේදී කියන්නේ බොහොම ලාවට එදිනදා වැඩ කරනකොට මම මේ ගත කරන ජීවිතයේ මේ මේ මේ වැඩේට සාධාරණීකරණය කර. එහෙම නැත්නම් මේකට එන මේ ඡන්දේ කොහෙන්ද අවිලා තියෙන්නේ? පේන්න තියෙනවා නම් ඒක සංස්කාරයක් කියලා හිතන්න. එimhe පේන්න දෙයක් නැහැ කරනවා නම් ඒක පවිත්‍රායි. හොයන්න බෑ. ඇයි මේ මේ මොකටද මේක හේතු කරන්නේ කියලා කියන්න බැරි නම් ඒ ඒ සංඥා පිළිබඳව හැයෙන පිරිසුදුකමක් තියෙනවා. මොන්නම හරි කියන්න පුළුවන් හේතුවක් තියෙනවනම් මම මේ කරන්නේ මේක නිසායි කියලා. ඒ හැම දෙයක්ම චේතනා බරිතයි. සෑම චේතනාවක්ම කර්ම රස කරනවා. ඉතින් භාවනා කරන කෙනෙකුට අවස්ථාවක් හම්බ වෙනවා. හොඳට භාවනා දිගේ ගිහිලා කය හොඳට කය විනිර්මුක්ත වෙලා නැත්නම් කායනුපස්සනාවෙන් හොඳට තැම්පත් වෙලා වේදනාවල් පිළිබඳවත් යම් ප්‍රමාණයකට විනිවිද දැකලා මේ සංඥාවල් පිළිබඳව එනකොට මට කිසිම යමක් නොකර සිටීමේ හැකියාව නැත්නම් චේතන පහළ නොකර සිටීමේ හැකියාව එහෙම නැත්නම් මෙහෙවීමක් නොකර සිටීමේ හැකියාව මානසිකාරයක් නොපවත්වා සිටීමේ හැකියාව දිහා බැලුවොත් විතරක් තේරෙයි ඒක කොච්චර අමාරුද කියලා එතන තමයි මේ නසඤ්ඤ මේ නසඤ්ඤ සංඤීනෝපි අසඤ්ඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී කියන එකට මේ සංඥාවන්ගෙන් තොර තැනකට යන්න පුළුවන්. ආ නෙතෙන්ද ගිහිල්ලා මේක දිගට පවත්නවා නම් අන්නේ ඇතුළත තියෙන නිස්සද්ද භාවය. ඒ තියෙන හිස්කම මොකද්ද ඉංගියක් දෙනවා නිවන කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා. විඳින්නෙක් නෑ හිතන කරන්නෙක් නෑ කෙරෙන දෙයක් තියෙනවා නෑ කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. මට කියා ගන්න බැරි. ආනේක බහුලීගත කරන්න කරන්න කරන්න කරන්න ඇතුළට නැමෙන ගතියත් උපක්ලේශ දුර වෙන ගතියත් නැත්තම් හිතේ ප්‍රභාස්වර හිත ප්‍රකෘති හිත අවබෝධ කරනවා කිව්වම ඒක පේන්නේ මහා ආත්මාර්ථකාමී සියල්ල අතහැරපු වැඩක් කියලා නමුත් හොඳට මතක තියාගන්න මේ අපි අවබෝධ කරන්නේ එක්කෙනෙකුණත් අවබෝධ කරන්නේ තන්නේ කර පුතුල මානව මනස එක්කෙනෙකුගේ මනසක් නෙවෙයි හැම කෙනෙක්ම වැඩ කරන හැටි තේරෙන්න පටන් අර ගන්නවා එතකොට. ඒ නිසා මේක ආත්මාර්ථකාමී වැඩක් නෙමෙයි භාවනා කරනවා කියලා කියන අවබෝධ කරපු කෙනාගෙන් නිකුත් වෙන මේ හොඳ කම්පන වේග මුළු ලෝකෙට සාන්තිදායකයි. ඒ වගේම හැම කෙනෙක්ම පිළිබඳ අවබෝධයක් විහිදීමක් මේකේ තියෙනවා. ඒක නිසා අපි තේරවාද භාවනා කරන අයට හරියට දොස් කියනවා. මේ තනියම නිවන් දකින්න හදනවා. ඔක්කොම අතහැරලා දාලා මේ වෙන්න හදනවා කියලා. නමුත් සරුවචනාද අපිට සාතික් කළ පෙන්නලා දීලා තිනවා ඒ මිනිස්සයා විතරයි කාටවත් හානියක් නොකරන කරන්න පුළුවන් හොදක් කරගෙන ඉන්න මිනිස්සයා ඊට එව්ව වෙනුවට নানা ක්‍රමාණයෙන් මිනිස්සු උදව් කරන්න හදනකොට වෙන්නේ මොකද්ද කියන එකත් අවුල් වෙන එක විතරයි ඒ නිසා භාවනා කරන මිනිස්සෙක් භාවනා කරන කෙනෙක් කල්පනා කරන්න ඕනේ අපි මේ කායනුපස්සනා වේදනානුපස්සනා දිගේ කරගෙන යනකොට පෙරදුනත් වැරදුනත් මේ ඉඳගෙන ඉන්න පැයක තියෙන වටිනාකම අඩු ගානේ කායික වාචික දුස්චරිත නැති කිරීමත් යමක් නොකර සිටීමේ විශාල 160ක් ලකුණු ලැබෙනවා. ඊට පස්සේ මනසෙනුත් චේතනා මට්ටමේවත් මොනවත් නොකර ඒක දිහාම ඇස්සත්තේ නමුත් අන්ධෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන්. හොඳ දැනුම තිබුණත් මෝඩෙක් වගේ ඉන්න පුළුවන්. හයිය හත්තේ තිබුණත් කොන්දේ අමාරු මිනිසෙක් වගේ ඉන්න පුළුවන්. අඩුම ගානේ මොනක් මලමිණියක් වෙලා හෝ මේකෙන් ගැලවෙන්න පුළුවන් නම් බුදුහාමුදුරු මේක තමයි අපට දීලා තියෙන ආදර්ශය. ඉතින් මේකම තමයි jitthi jitta mattam bhavishyati suti suta mattam bhavishyati muti muta mattam bhavishyati විඤ්ඤාතේ විඤ්ඤාත mattam bhavishyati කියන්නේ දැකපු දේ මතින් තරංග ගහන්න යන්න එපා ඒක එතනින් නැත කරා. ඊගාව සැරෙත් ඒකම බලන්නයි වෙනවද. ඇතුලෙන් කතා කරගෙන ඉන්නවට වැඩිය අර්ථකථන දෙනවට වැඩිය. අහපු දේ ඇත්තට අවබෝධ කරගන්න පුළුවන් නැවතත් අහන්න. ඉක්මනටපත් උත්තර බඳින්න හදන්න එපා. ඒ වගේම Tamanට වැටහුණාට නැවත සලකා බලන්න. ඒ වගේම නාසයට ජීවිත කයට හැකියාවල් තිබුණට නැවත නැවතත් මූලික තොරතුරු ලබා ගැනීම කටයුතු ගියොත් කරන කරන එක හරියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ වරදින තියෙන අවස්ථාව අඩු වෙනවා. මොකද මේක සරුවචනාංශික කියලා කියලා තියෙන ක්‍රමය. නමුත් කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට අපි බැලුවොත් අපි පුළුවන් තරම් කරලා තියෙන දැකපු හැම දෙයක්ම jigee සංඥා ඇති කරගෙන නිමිටි ගනිමින් අනුව්‍යංජන ගනිමින් එව්වා ගොඩ ගහගන්න. අහපු ඒ වගේ දේවල් ගොඩ ගහගන්න. ගන්ධ රස පහස කොට ගහ ගන්න ගන්නේ ගොඩටම යට වෙයි. ඒක නිසා සංඥා පිළිබඳ අවබෝධ කිරීමේදී ලකු අත්‍යවශ්‍ය සේවයක් සිදු වෙනවා. ඒක පිළිබඳව යන්නම් හරි ගොඩ වෙච්ච කල්යාණ මිත්‍රෙක් ඇසුරු කිරීම. ඒ කල්යාණ මිත්‍රෝ මේ අවුල් පාස දාගන්නතෝ යන්න මොන්න තරම් උනන්දුවෙන් ජීවිතය ගත කරනවද කියලා බැලුවොත් ඒ පූර්වාදර්ශය තමයි අපිට තියෙන. ලෝකෙ දිහා බලනනම් ගන්න දෙයක් නැහැ. මොකද ලෝකේ සමහරු දැනගෙන කරනවා, සමහරු නොදැන කරනවා. තියෙන්නේම යටිපහුවෙච්ච මොකක් හරි මේ වගේ විකෘති සංඥාවක් තියෙන. ඒක නිසා අපි ඉන්නේ තේරවාදී ශාසනයක මේ කාකල් මේ වටිනා ධර්ම රැකිලා ආවේ අන්නේ වගේ සංඥා විරත්තස්ස පඤ්ඤා විමුක්තස්ස ඇත්තන්ගේ වැඩ ක්‍රියා කරන නිසා. ඒ නිසා තේරවාද ශාසනයේ කවුද වැඩකාරයා කියලා කිසි තැනක ලියවිලා නැහැ. දන්නෝ දනි. ඔය ලියවෙන්න දඟලන හදර කට්ටිය ගාව තීන සංඥාවට යට වෙන ගතියක්. ඒක නිසා තමයි යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න ඒ ඒ දක්වා මේක රකගෙන ආපු උත්මයන් වහන්සේලාගේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බැරි විදිහට තියෙනවා මේ ඇත්තෝ නිහඬ කරපු සීවේ වටිනාකම. ඉතින් අපි දක්වා මේ තරම් මේ ගැඹුරු සංඥා පිළිබඳ බණ උපදේශ ආදර්ශ තියේදී අපිට පුළුවන් තරම් ඉක්මනට මේ ඇහැ කන දිවනාසය හයිය හති තියෙන වෙලාව කියන සම්පත්තිය තියෙන වෙලාව රැකගන්න ඕනේ. රැකගෙන කොහොම හරි තව කාට හරි මේක කියලා දීලා මේ ශාසනය මෙතනින් පිරිහිලා යන්න දෙන්නේ නැතුව. නිමි પરම්පරාවක් වඩපත් දෙන්නේ නැතුව අපි අර પરම්පරාවෙන් නැත්තම් අපේ ආචාර්ය પરම්පරාවෙන් ගినాපු දේ කාට හරි තව දීලා මැරුන් නැත්තම් ওই 5000 කල් පවතින ශාසනය කියන එක නිකම්ම නිකම් බොරු වෙනවා. ඒක නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වැඩි යුතු අතර ලෝකෙ කොච්චර දෝ මේ රූප, ශබ්ද, ගන්ධ, රස දිගේ අඹාගෙන යද්දී නැත්තඳ ඉංගියක් දෙන්න ඕනේ. ඔබ තමයි මාත් ඔච්චර කල් කරපු දේ. නමුත් බුද්ධ හදිස්සියෙන් වහන්සලා අපිට කියලා තියෙනවා තමන් ගැන අනුකම්පා කරනවා නම් ස්වార్థේ බලනවා නම් පොඩ්ඩක් ওই වේගය අඩු කරලා තමන් දිහා බලන්න. එතකොට තමයි ලුණු කෙඩියක පොත්ත ගලවන්න වගේ කායනුපස්සනා කොටස අයින් කරලා වේදනාවන් සම්බන්ධ කොටස අයින් කරලා සංඥා කොටස් අයින් කරලා සංකාර විඥාන දිගේ ඇතුළට යන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා කරන ඇත්තෝ මේ කාරණා තේරුම් අරගෙන පුළුවන් තරම් හම්බෙච්ච මේ අවස්ථාවේ ඒ ඇතුළට ගමන් කරමින් දැකපු දේ නැවත දකිමින් අහපු දේ නැවත අහමින් ඒ ගෙවම් කරන වැඩපිළිවෙල එකතු කරන වැඩපිළිවෙල නෙමෙයි ගෙවම් කරන වැඩපිළිවෙල තවදුරටත් ඒ අධිවේග කරන්න යන්න එපා. ඒක අවශ්‍යතාවයක් නෙවෙයි. මේ යන වේගය කඩා ගන්න නැතුව ඒ වගේම කාගවත් වේගයකට බාධා කරන්නෙත් නැතුව දිගට කරගෙන යන්න මේ සංඥා පිළිබඳ ඉදිරිපත් කරන ලද ධර්ම කොටස හිතට අරගෙන ඒ අනුව කටයුතු කරත්වා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මම නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.